අපි මේ ධර්ම සාකච්ඡාව ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනාට සම්බන්ධ වෙන්න පුළුවන් ලිඛිත ප්‍රශ්න ලියලා මේ ප්‍රශ්න පෙට්ටියට දාලා එහෙම නැත්නම් සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ දෙකේදීම අපි බලාපොරොත්තු වෙන්නේ උදේ දීපේ උපදේශ වලට අදාළ ප්‍රශ්න මොනවාද තියෙනවනම් එහෙම නැත්නම් සමාදන්ව රකිත සීලෙට අදාළ ප්‍රශ්න මොනවාද තියෙනවනම් එහෙම නැත්නම් තමන්ගේම මේ භාවනා ජීවිතය ආධ්‍යාත්ම ජීවිතය හා සම්බන්ධ අපිට කියලා සාකච්ඡා කරලා විස්තර කරන්න පුළුවන් වෙයි කියන ප්‍රශ්න තියෙනවා අපි ඒක ධර්ම සාකච්ඡාට සම්බන්ධ කර ගන්නවා. මුලක් වෙලාට මූල ධර්ම ප්‍රශ්න වලට ඇත්තටම අපි ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු. අපි උදේ මහත්තයන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන විදිහට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද සභාවට ඉදිරිපත් කිරීම සඳහා භාවනා අධ්‍යක්ෂ සම්බන්ධයෙන් ප්‍රශ්න හතරකුත් ප්‍රකාශන එකකුත් ලැබිලා තියෙනවා. පළමුවනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කයට වාඩි වී ආස්වාස ප්‍රස්වාස දිස සතිය යොමු කරද්දී මුළු මොහොතකින් කය තුල ඇතිවන සැහැල්ලුව ප්‍රමෝදය වෙත මනස යොමු වේ. එවිට වරින් වර මතුවන බුදුහා ආස්වාද ධනක ආස්වාස ප්‍රස්වාස ප්‍රස්වාසයටත් නැවත කය තුලටත් මනස යොමු වේ. සතිය මුදින් පවතින අතර කය මනස සැහැල්ලු වී කයේ ගැඹුරු පිටා බැඳීමක් මෙන්ද සමහර විට වියවි යාමක් මෙන්ද දැනේ. වරින් වර සමාධිය විසින්ම තිබුණාටත් වඩා ගැඹුරු සුවයක් ශාන්තියක් මුළු කය පුරා පතුරුවයි. එවිට කයට මනසට විස්රාමයක් හා අලුත්ම ශාන්තියක් දැනේ. කය ගුවන්ගත කළ සරුංගලයන් මෙන් නිදහසේ මේ මේ අතර පාවෙන ගතියක් දැනේ. වරක ගුවන් යානයක් ගුවනේ සිට තරමක් පහළට ගන්නාක් මෙන් දැනෙන ගතියක් අයට දැනේ. මේ අවස්ථාවේ මා කුඩා කල නිතරම දුටු සිහිනයක් මතකයට එයි. එයනම් මා සිහින සිහිනයි ගුවන් ගුවනේ ඒ මේ අතට කය සමබර කරගෙන යයි. එහෙත් එසේ යද්දී පහළට වැටෙයි යන බයි කයේ සමබරතාවයත් මනසේ වීර්යය හා අදිස්ථාන ශක්තියත් බලවත්ව පවත්වාගෙන යාමට උත්සාහ ගන්නෙමි. කුඩා කල සිටන්ම මා සිතේ බලපැවතු සිතට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක. යන්න මා ඉදිරියට ගෙන ගොස් ඇත. මේ භාවනාවේදීද මට ඒ හා සමාන යයි නැගී. සමහර භාවනා අවස්ථාවල සතිය හොඳින් නැතත් මතකයෙන් ගිලිහි ගිය කාලයක් තිබූ බව බවට එයින් පසුව දැනගනිමි. සමහර විට මානසික ස්ථානයේද මතක නැත. පැයක පමණ කාලයක් පරියන්කේ ගත කරන අතර ඒකාකාරී නීරස කම්මැලි ගතියක් ඇති බව දැනේ. සමහර විට කයට ඇතිවන වචනයට පෙරලිය නොහැකි භාවනාවෙන් මිදීමට නොසිතෙන සුවය එහෙත් වරක හොඳින් මනස කයට යොමු කළ විට සුළු කම්පන වේගයක් ඇති බවක් වැටහේ. රූප වේදනා සංඥා සංකාර විඥාන නොමැති බවද නැගේ. ඉන්දහිත වරක් මා නොදැනුවත්වම ඉගැසී ඉදිරියට විසිවි භාවනාවෙන් මිදී. මිදේ. යම් හේතුවක් නිසා භාවනාව කරන නැවත ඒ අයුරින්ම සතිය සමාධිය ඇතිව භාවනාව මුදින් සිදුවේ. සිතුවිලි පැමිණුණත් ඒවා අවිත් යන ලෙසද සතියෙන් බලා සිටිනි. මේ අවස්ථාවේද සමාධිය හොඳින් වැඩි බව දැනේ. මනස කලබල අවස්ථාවක වුවද පරයන්කයට ගියත් සතිය සමාධිය ඇති අතර සිතුවිලි මනසට බාධා වුවත් සිතුවිලි අතර නතර වී සිටියත් සතිය තුල සමාධිය හොඳින් වැඩින බව දැනේ. එමින්ම දවසේ ඕනෑම වේලාවක මා පර්යංකයට යොමු කරන සමාධිගත වීමක් සිදුවන අතර මා විසින්ද එම අවස්ථාව පර්යංකයට යොමු වීමෙන් පසුව කයේ මනසේ අලුත් ප්‍රබෝධයක් ඇති වේ. සමහර අවස්ථාවක දැස් අරගෙන සිටින වේලාවක අවට පරිසරයේ යම් වෙනස්කම් දකින අවස්ථා ඇත. ඔබ වහන්සේට නිරෝගී සුවය වේවා. ඊනේ පාවෙන එක නම් මටත් පොඩි කාලේ තිබ්බා. ඉතින් පස්සේ මට ආකියවන්න හම්බුණා වාතාමාරු වලටත් පිත්තමාරු වලටත් එහෙම හීන පේනවා කිය. ඊට පස්සේ මම වැඩියෝ කරන් ගන්න ගියේ. ඒ තේමාමාරු ඇවිත්චාම හීනෙන් ඇවිදිනවා වතුර ඇවිදිනවා වාතේ පාවෙනවා වගේ පේන පේනවා කිය. ඒත් මේකත් මේක කියලා නෑ අතරම භවනාදි වෙච්චයක් කියලා හීනේ මතක් වෙනවා කියලා. ඉතින් එක එක නායක එක නායි ඒ වගේ ඉතින් සාමාන්‍ය ගතියන අගේනොත් වාර්තාව හැටියට බලනකොට තිබුණු සහැල්ලුවක් තිබුණු අසහනයක් අඩු වෙච්ච ගතියක් එහෙම නැත්නම් මේ කය සම්බන්ධ කරන මුළු ලෝකේ තියෙන සැප සැපක්ම ලබන්න පුළුවන් බවකුත් අදහසක් ගන්න පුළුවන් ඉතින් ඒක තමයි අපි දිනු කරන්නේ මේ ලැබිච්ච මනුස්සකයෙන් එහාට මොනවා හම්බුණත් ඔය මනුස්සකයත් එක්ක යාළු වෙනා විතර සැපක් නැහැ ඔය හැම අනික් හැබැයි සැපකෙම වෙන්නේ අපි අපේ හිත කයෙන් ඈත් වෙන. වෙන්න වෙන්න වෙන්න වෙන්න දුකයි. ඉතින් ඒක නිසා අපි මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේ බුදුජාන් වහන්සේ පෙන්නනවා ක්‍රම තුනකට ඕලාරිකත්ත ප්‍රතිලාභ එහෙම නැත්නම් මනෝමය අත්ත ප්‍රතිලාභ සංඥාමය අත්ත ප්‍රතිලාභී කියලා. ඉතින් ඕලාරික අත්ත ප්‍රතිලාභයේ ඉන්නකොට අපි මේ ගුරුස ශරීරයේ දකින්න එක එකනා පුද්ගලයා වශයෙන් ශරීර අපි දකිනවා. ඒ කබලින්කාර ආහාර බක්කෝ බත් කාලා තමයි ඒක කොමුවේ තමයි මේක යැපෙන්නේ. ඒ ශරීරයේ තියෙනවා ඒක තමයි අපි මනුස්ස ලෝකේ කියලා කියන්නේ. භාවනා කරනකොට මනෝමය අත්පටිලාභයකට හිත යනවා සබ්බංග පච්චංග සමන් සමන් සාමංගී අහීනින්ද්‍රියෝ කියලා මේකෙම මේ හේවණල්ල තියෙනවා හිතේ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා හෙවණල්ල තියනවා. දැන් නඩත්තු කරන දෙයක් මොකක්වත් ඇත්තේ නැහැ. නිකන් මනෝමය වශයෙන් ඉන්න පාත් ගන්න පුළුවන්. එතකොට ඒ කෙනා මේ ඇහැකන දිවනාහසේ නෙවෙයි වික විඳින්නේ. ඒ ඉන්ද්‍රියපද්ද නැතුව විඳ ගන්න පුළුවන් සමාධි මට්ටමකට යනවා. ඊට පස්සේ ඒකට බය වෙන්නේ නැතුව ටිකටම සමාධිය හිත පාත්තගෙන ගියොත් ওই කයෙම සංඥා මට්ටමට යනවා. අරූපී සංඥාමය. එතෙන්ට ගියාට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා මේ සංඥාවට අර රූපකයට වගේ මෙතන මම මෙතනින් යහට මම නෙවෙයි කියලා මම තා මම නෙවෙයි කියලා වැටක් සීමාවක් මතියාදාවක් කෝදියක් මොකක්වත් නැහැ. ඒ වගේම ඒකට පේන දේවලුත් නිකන් එනවා යනවා. ඇහෙන දේවලුත් එනවා යනවා. හිතවිලිත් එනවා යනවා ඔක්කොම නිකන් මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඉතින් මේ මනෝමය දෙයට නෑ මේ ඊර්ෂ්‍යා කර කර ක්‍රෝධ කර කර රණ්ඩු කර කර තෝතෝ වරපල කියන මේ දඬු මුගුරු අරගෙන නටන්නේ අර ශරීරයේ තෙන්න ගිනිය ගන්න බැරි කට්ටිය තමයි. නමුත් ඒකේදී සර්වචනanse පිළිගන්නවා ඒ සාතිසාරි පුත්‍ර කියනකොට මේ ශරීරයට ආස කරන තාක්කල් ගොරෝසයට ආස කරන තාක්කල් අර මනෝමය ශරීරයට හෝ ඡන්නාමය ශරීරයට යන්න බෑ. මේ ශරීරයට ආස කරලා මේකට හිත අරගෙන ඒක කිඳා බහින්න ඕනේ. කිඳා බහිනකොට බහිනකොට නීවරණ ධර්ම යටපත් කර ගන්න පුළුවන් වෙනකොට ওই මනෝමය අත්පත්ලාභේ අත්ින්න ගන්න පුළුවන්. ඉතින් ඒකට ගොඩක් කරලා පරියන්කේ තමයි අපිට උදව් කරන්නේ. ඉතින් ඒක ගොඩක් කරලා භාවනා ලෝකේ කියලා කියනවා. ඊට පස්සේ ඒන් එහාට තවදුරටත් හිත කිතා බැස්සොත් ඒ සංඥාමය මට්ටම් වලට යන්න පුළුවන්. ඉතින් එතෙන්ට යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ මේ මේ වෙනකොට මෙයා නිවන් දැකලාද ඒකට සඳහන් කරන සමහරු නිවන් දකිනවා මේ ඇති සමහරෙකුට හොඳට තේරෙනවා මේක ලුණු කිරියක් පොතු අරගෙන අරගෙන යනකොට එන්නේ එන්නේ ඇතුළට යන්න යන සියුම් දේවල් එන්නේ ඒක පිට තියෙන වගේ ලුණු කිරියේ පැංගිරි ගතිය නෑ ඇතුළට යනකොට ඇති හරපද්ධතියකුත් නැහැ ඒක දකින්නකොටම සමහරු නිවන් දකිනවා සමහරු දකින්නේ අර සංඥාමය අත්භාවයට ප්‍රේම කරනවා ඒක භාවනා ජීවිතේ ජයග්‍රහණයක් විදිහට බාරගත්තොත් ඒ සංඥාමේ අත්භාවයට කරන බැඳීම නිසා එයාට ගොඩේ ඉන්න බෑ තාමත් මේ අරූප ධාන වලට සම්බන්ධ වෙච්ච අපි සමත භාවනා භාෂාවෙන් කියනවනම් අරූප ධාන වලට කැමති වෙච්ච කෙනෙක් අරූප ධානට ඇති කැමැත්ත නිසා භව චක්‍ර කඩා ගන්න බැරුව වගේ ගත කරනවා ඉතින් ඊට පස්සේ එතන තමයි බුදුරජාණන්සේ ලෝකෙට පහළ වෙනකොට ඉන්දියාවේ තිබුණ දැනුම් මට්ටම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සොයාගත්ත දේ තමයි ඒ <clears throat> සංඥාමය මට්ටමට හිත ගියත් ඒ වෙලාවේ ඉන්නකොට සමහරට ඔය බාහිරේ තියෙන දේවල් වල සද්ද සංඥාවල් ඇහෙනවා ශරීරයේ තියෙන බවට උලන් වදිනකොට එහෙම පුංචි පුංචි දැනීම් දැනෙනවා එහෙම නැත්නම් හිතවිලි සේයා ඒවට කියනවා මේ මේ කමකට නැති හිතවිලි කියලා අන්න එහෙම වෙනවා. ඉතින් අර මේ සංඥාමය මට්ටමට ප්‍රේම කරන කෙනෙක් නම් හිතවිලි එනකොට හිතවිලට වෛර කරනවා. අර ධ්‍යාන සුඛයට කැමති වෙනවා. වේදනාව එනකොට වේදනාවට වෛර කරනවා. අර සංඥාමය මට්ටමට කැමති වෙනවා. සද්ද ඇහෙනකොට අනේ අපරාධ මගේ හිත කඩනවා කියලා සද්ද වලට වෛර කරනවා. අර සංඥාමය හිතට කැමති වෙනවා. ඒ නිසා තමයි දැනගන්න කියනවා මේ සංඥාමය මට්ටමට ගියාට පස්සේ ඒක කැඩෙන්න හේතු වෙන සියුම් අරමුණුවට අමනාපයත් මේ Tamange දිනු කරගත්ත භාවනාවට මනාපයක් තියෙනවා නම් අන්න ඒ මනාපමනාප දෙක තමයි නිවන නැති කරන්නේ අපිට. නිවනට යන්න දෙන්නේ නැත්තේ. ඔකේ අනිත් පැත්තත් වෙනවා. සමහරු සංඥාමේ මට්ටමට බය වෙනවා. මේක ආතපත නැහැ, ඇඩ්‍රස් නැහැ කියලා එකක් තියෙන්නේ. ඇඩ්‍රස් නැහැ. ටෙලිෆෝන් එක නැතිලා වගේ. කොහේ ගියාද මොකොත් නැහැ. ඒකට සමහරු ඒකට බය. එයා හයිය හුස්ම ගන්නවා. අයියෙන් ඇඟත කාලා බලනවා මේ මොකද උනේ කියලා. එතකොට එයා කරන්නේ අර රූපියත්යට මනාප වෙනවා මේකට අකමැති කොයි එකට මනාප මනාප තිබුණත් නිවනට බාධා ඒ නිසා මේ දෙකටම ඒ වෙලාවට පේන සියුම් සංඥා තිබුණත් නොතිබුණත් දෙකට නොසැලෙන හිතක් කම්පන වෙන හිතක් අෂ්ටලෝක ධර්මයෙන් කම්පන වෙන හිතක් දිනු කරන්න තමයි මේක අඩේට තියාගන්නේ. භාවනා කරලා ලබාගත්ත ඉසියුම් අත්දැකීම වේවා. එතම ඉදින්දා ජීවිතේ අපිට එන දුක් කරදර කංකරච්චල් වේවා. ওই දෙකේටම සමාන හිතක් ඇති කරගන්න. අරකට එකයි මේකත් එකයි. ওই දෙකම නිකන් සංඥා දෙකක් විතරයි. ඔගේ හෙට උදේ වෙනකොට ඔය අපි ඔය කරන්න කරන දේවල් වලින් සෑහෙන ගාණක් නැහැ. අනිත් උදේ වෙනකොට තවත් නැහැ. ඒ නිසා මේ පොඩ්ඩක් ඉවසලා ඔය කලබල කරන්නේ නැතුව ඒ වගේ හිත ගොඩාක් අන්ත දෙකට ගිනින දෙයක් ආවොත් භාවනා හිතට දාලා බේරගන්න. ඔය එකක්වත් හිතින්නේ නැහැ. අපි හිතාන ඉන්න දේවල් හිතින්නේ නැහැ. මේ යන්න එන දේවල් ඒවා මගේ කියාගත්තොත් දිගට දිගට යනවා. ඒ වගේ වෙනකොට භාවනා හිත ඇති කරගන්න. භාවනා හිත දාලා භාවනා හිතට මනාප වෙනකොට එදිනදා ජීවිතේ හිත දාන්න. ওই දෙක අතර වැඩි මනාපමනාපයක් නැතුව දෙකටම සමානාත්මතාවය ගත කිරීමද තතතාවය කියලා කියනවා. තථාගත කියලා සර්වඥාන්සට කියන්නේ ඒක ඒව හිතක්. සර්වඥාන්සේ මේ වෙලාවට වීදියට බහලා ඉන්නේ. මිනිසුත් එක්ක හැසිරෙනවා, පිටපාත කරනවා, රටේ තුතේ තියෙන දුක් කරදර ඔක්කොම දකිනවා. පාත්‍රේ පිරුණානේ. කැලේට ගියා, දාන ටික වැළඳුවා, හැන්දාරේ කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් නැහැ. එහෙම මේ ගමක් රටක් පිටපාතයක් ගිය කෙනෙක්ව අයුරුවක්වත් මතක නැහැ. විවේක බුද්ධියෙන් ගත කරනවා. ඒක උදේ වෙනකොට ආයසරයක් එළියට බයි. ඒ නිසා කැලේටම වෙලා හිටියත් වැඩේ හරියන්නේත් නැහැ. ගමේ හිටියට වැඩේ හරියන්නේත් නැහැ. ඔය දෙක අතර නොසලිත මනසකින් දෙකටම සමසේ හිත අරක කමහා කර්ණාවෙන් ගමට වදිනවා මහා ප්‍රඥාවෙන් කැලේට වදිනවා. ඉතින් අපිට අර මහා කරුණාවෙන් ගමට වදින එක නම් ගෑහෙන්න තියෙනවා මං හිතන්නේ දැන්. ඒතර මහා ප්‍රඥාවෙන් කැලේට වදිනවා කියනකොට එච්චරම ඒක ෂුවර් නෑ කැලිය කියන වනචර වැඩක්ද? වනේ වනේට යෑම වනචර වැඩක්ද නැත්නම් මහා ප්‍රඥාවක්ද කියන එක එච්චර අමාරුයි ඒ නිසා අතර පොඩි ගාණක් මෙතන පැවිදිච්චා ඉන්නේ ඒ නිසා මම ඒකෙන් බරද බාර ගන්නවා. අපි පැත්ත බලේ අඩුයි මේ වෙලාව. ඒ නිසා අපි කියනවා ඉතින් එහෙම හරි කමන්නෑ කරගෙන ওই මට්ටමේ හරි ඉන්න. හැබැයි ඉතින් ඔය ගම කියන්නේ දුකක්. එකා බ්‍රහ්මයා දෙකා දෙය තුන ග්‍රම හතර කෝලාහලය කියලා එකක් තියෙනවා. ඒ නිසා අපි කොච්චර කැමතිද කෝලාහලයට කියලා බලන්න. සෙනගට කණ්‍යා කරේ බැඳලා කුලයා කරේ බැඳලා ගත කරන්න ගියාම මට හිතෙනවා නොබෙල් ප්‍රයිස් දෙනවා නම් ඒ කට්ටියට තමයි දෙන්න ඕනේ කියලා. කාටද මේ පවුල් කණායට. අම්ම බව පුදුමයි මේ මේක කකා නැවතත් එහිම ඇලි ගලි වතර ආකාරය දිහා බලනකොට වෙච්චර සාසනයක් තියෙනවා. හරියට මම නිකන් පවුල් මේක ගීර ගීව නොහිතලා ඉපදෙනකොටම පහ පැය පැවිදිලා ඉපදුනා වගේ හිතාන ඉන්නවද නෑ මාත් අවුරුදු 30ක් වෙනකන් කෑවා ඔක. පවුල් කෑවේ නෑ. හැබැයි පරිප්පුව කෑවා. දැන්ඩක් කරනවා. දැන්ඩ කන්නේ සාසනෙත් එක්ක ඉඳගෙන. සාසනෙත් තියෙනවා අපේ ඕකොඩල කරන වැඩ වලට වැඩි වැඩ කරනවා. හැබැයි ඒක නෙමෙයි මගේ පරමයි. ඒක පෙරදුනත් එකයි මට ජයගත්තත් එකයි. මේක තියෙනවා. ඉතින් ඔන්න ඔය දෙක අතර නොසලකන මනසක් ඇති කරගෙන දෙක අතර සමතුලිතතාවයක් ඇති කරන කටයුතු කිරීම තමයි අපි ඔය පැවිද්ද කියලා භ්‍රමචර්යය කියලා බලාපොරොත්තු වෙන්නේ. සත්‍යය ඉන්නේ නැති පිටිපස්ස. ප්‍රශ්නේ මගේ. ඔව්. ඔහොම කිව්වට මට ඇහෙන්නේ නැහැ. දැන් මාත් නාකිය කණ ඇන්නේ. ඔය මයික් එක තියෙනනේ. හරි තියෙන අන්නේ මයික් එකට කතා කරන කමන්නේ නේ. අවසරයි සම්මාස දැන් එක දිගට දවස් තුනක් වගේ ඉඳගෙන පාන්දර නැගිටිනකොට මට වෙනම සුවයක් එකට ඇත්තම සුවයක් කියන්න බෑ කවදාවත් නොදැනුණු අමුතු දෙයක් හයක දැනුණා ඊට පස්සේ තුන්වෙනි දවසේ මට එකපාරට හිතුණා කය ඉතින් කය වෙන වෙලා වගේ එහෙම වගේ නිකන් ලොකු වෙනසක් සුවයක් ඔය දර කේල්ගිරි පොත්ත කැලේවා වගේ රතුළුණු ගෙඩිය පිට පොත්ත අරගෙන අරගෙන අරගෙන ගියා වගේ ඒකම තමයි හැඩේ ඔය බල්බිලාකාර හැඩේ තමයි කේල්ගිරිය පොත්ත ඇරියට හැඩේ ඕකමයි එහෙම තමයි චිත්‍රපට චිත්‍රයක ෆොටෝ එක නෙගටිව් එක තියෙන්නේ නෙගටිව් එකේ ඕන කෙනෙක්ගේ මූණ දැක්කොත් පෙරේත වුණක් තියෙනවා. යක්ෂ වුණක් තියෙනවා. ඇයි නැද? මං කතා කරනත් ඇයි නැ? ඇයි නැවද නැද්ද කියලා එක්කෙනෙක් කියමු. වදි වයසගේ වයසට ගිහිල්ලා මං වගේ තමයි. ඉස්සරහ නම් ඉඩ තියෙන හැබැයි හොඳටම අඩුපාඩු කටේට මෙච්චර තමයි ඉතින් ඔයිට වැඩි නම් කෑ ගන්නවා. ඉතින් ඒක නිසා අපි ඒක පුරුදු කරගන්න ඕනේ. ඔය කතා කරන්නේ ගෑනු අම්මන්ඩි කෙනෙක්. ඉතින් ඒක පුළුවන් නම් Tamange ජීවිතේ ගත කරන ගමන් ඔය වගකීම් බාර දරන ගමන් ඔය කියන මට්ටමට තප්පරයකට යන්න නැත්නම් විනාඩියකට යන්න මට හිතෙනවා මේක අපේ කිසිම දක්ෂකමක් නැහැ සරුවචන් ආශිකේ තියෙන මහා කරුණාවයි මහා ප්‍රඥාවයි නිසා අපි බුදුහාමරෝත්‍ය වේ තිබ්බ සද්ධාවට අපිට දීලා තියෙනවා මේ ජීවිතේම ජීවත් වෙද්දී අපිට ජීවිතෙන් ඈත් වෙලා ජීවිතේ දිහා බලන්න වගේ එහෙම අනිකු සීලුම දෙන දුක ගැන කතා කරද්දී අපිට ඒ දුක හරහා බලන්න පුළුවන් ගතියක් දීලා තියෙනවා. ඒක සදාකාලික හැමදාම ඒක තියෙන එක නෙවෙයි අපිට එහෙම දැනක් භාවනායි යන්න පුළුවන් කියන දැන ගැනීම පවා කිසිම ආගමක් පිළිගන්නේ නැහැ. කිසිම ආගමක මරණයට ඉස්සෙල්ලා ඒ සාන්තිකර தත්ත්වේ තප්පරයක්වත් විඳින්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මේ ඡන සම්පත්තිය විඳින්න පුළුවන් කියලා පිළිගන්නේ. ඒක දේවමය தත්වයක් කියලා කියනවා. එහෙම නැත්නම් ඒක මේ ආත්මකේ විඳින්න බැරි එකක් කියලා කියන අපිට බුදුදහස කියන ඒක ඇත්ත කතාව. මේක 100%ක් නම් විඳින්න බෑ. නමුත් මේ ජීවිතේ තොලවාලා රස බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට වගකීමක් වෙනවා එන්නේ ඒ தත්වය දැන් ඔය අපි අධ්‍යක්ෂක තත්ත්වේ වැඩි දියුණු කර ගැනීමට ඒකට කියනවා භාවිත බහුලීගත කර ගැනීමට මොළ ධාතුව පාවිච්චි කරලා පුළුවන් තරම් උදකලා වෙන ජීවිතයක් හොයන්න කියලා. හැබැයි 100%ක් උදකලා වෙන්නත් එපා. ඒක කරන්න බෑ මේ ජීවිතේ ඉන්නකම් කරන්න බෑ. හැබැයි උපක්‍රම කරන්න ඕනේ. අතේ පොල් තෙල් ගාගෙන කොස් කපන්න. අතේ පොල් තෙල් ගාගෙන කොස් කපනවා කියන එක දන්නවද? කොස් කපන්න ගියාම කියන්නේ මේ කියන්නේ කොස් తీන කාට ආහඳුරගේ සිවුරෙත් කොල්ලා කියලා කියන්නේ. ඉතින් උඩරට ඉන්න ගෑනුන්ගේ කොල්ලා ගෑවෙනවා කියලා අහන්න දෙයක් නැහැ. ඒකෝට කරන්නේ කොල්ත ටිකක් ගාගෙන පටන් ගන්නවා. ගෑවට වැඩි කොස්නකේ කොල්ලන්න ගෑවෙනවා නෙවෙයි. නමුත් ගලවන්න ලේසි. ඒ නිසා මේ තියෙන සම්බන්ධකම් ඕන එකක් තියාගන්න. වැඩි වචනේ එපා. වැඩි පොරොන්දුවත් එපා. ඔක්කොම නිකන් මේ ගැළවිලා යන්න පුළුවන් සම්බන්ධකම්. ඔච්චරම හිත කරදර ගන්න දෙයක් නැහැ. ලාවට තියෙන්න ඕනේ නැහැ. කාගේ කාගේ දුක දැනලා. ඒක දැනගන්න ඕනේ මේ සංසාරේ කියන්නේ මගේ කටුකොහලක්. නමුත් Taman අත නිලුම්පතක් උඩ වැච්ච වතුර කඳුල වගේ. නිලුම්පතේ තර වෙන්නේ නැතුව තියෙන්නේ. නිලුම්පතේ තියෙන වතුර කඳුල නිලුම්පතේ තර වෙන්නේ. අන්න ඒ වගේ ඇලපතේ දිය කඳුලක්සේ හැලෙන්න තියාගන්න ඕනේ. ඒ නිසා දුක හොඳට අවබෝධ කරගන්න. අවබෝධ කරන දුකට අයිතිවාසිකම් කියන්න බෑ මේ අමන පෘථග්ජන ජීවිතය කියන්නේ දුකට අයිතිවාසිකම් කියලා ජීවිතය. පිටතර පුත්‍රයන්සේ ලස්සනට පොල්තල් ගාගෙන කෝස් කපන්න ක්‍රමයේ කියලා දීලා තියෙන්නේ. ඇලවතේ වතුර කඳුල වගේ කරගන්න ක්‍රම තියලා තියෙදි මේ දුක් වලට අයිතිවාසිකම් කියලා. මේ මේ මගේ දුක මම මගේ ආත්මය කියාගෙන ඔය කියන කතාව හරිම හුනියමක් කියලා ලොකු සංසිකේ. කවුරු හරි මේ දුකට අයිතිවාසිකමක් කියන අනිවාර්යම දුක් විඳිනවා. දුක අමතක කරන සැප ගැන කතා කරන්නේ. දුක අමතක කරලා ශාසනය ගැන කතා කරන සසු මේ ශ්‍රද්ධාව ගැන කතා කරන සීල ගැන කතා කරන සතිය ගැන කතා කරන්න දුක නැතුව නෙමෙයි. දුක ගැන කතා කරන්න එපා කතා කරන හැම වෙලාවම අපි දුකට පෝර දැමීමක් කරනවා දුකට ආහාර දීමක් වෙනවා. ඒක නිසා අපි පුළුවන් තරම් හැම වෙලාවෙම කතා කරන මාතෘකාවක් හිතර දෙන්න ඕනේ. සතිය ගැන කතා කරපන්. ඉඳගෙන ඉරියව ගැන බලපන්. හුස්ම පොත ගැන බලපන්. සද්ධාව ගැන හිතපන් කියලා කිව්වම හිත එක විදිහක ආණ්ඩු මට්ටු වීමක් වෙනවා නිකන් හරියට දෙවටක් දිගේ තල්ලු කරන එලවගෙන යන මී අරක් රැණක් වගේ. කුණ්ඩ වැටපනින්න බෑනේ. පිටිපස්සේ ඉන්න කාට ගහපුවාම ඉස්සරහට තමයි යන්නේ. අනේ නිසා එදිනදා ජීවිතේ කංකරොට ගැන දුක් කරදර ගැන විශේෂයෙන්ම අනුන්ගේ වැරදි ගැන කල්පනා කරනවා නම් හිතන්න ඒ ඉතින් අල්ලපු ගෙදර මනස රේඩියෝ එකක් ගෙනාවම අපි ලයිසන් ගන්න හදනවා වගේ වැඩක් කරා මාරි සයියා ලයිසන් ගන්න යන්නේ. අල්ලපු ගෙදර මේ රේඩියෝ එකක් කරන් දෙන්න අපි ලයිසන් ගන්න හදනවා. අන්න ඒ වගේ පුළුවන් තරම් සාසනික කටයුතුට හිත දාලා මේ කියන දේ ඒක කරයරව යමක් නෙවෙයි. ඒක නිකම් මේ මනස රවට්ට ගැනීමක් නෙවෙයි. අපි කය දාන්නේ හිතට. හිත දාන්නේ කයට. එතකොට අපිත් එක්ක නිතරම කය ඉන්නවා නිබ්බත් එක්ක යන කට්ට වගේ. නිතරම කයේ ඉරියව ගැන හිත හිතා කල්පනා කරලා හිටියොත් අපිට කය ওই වගේ සපක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය ප්‍රකාශ කළ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ දැන් කියන්නේ මොකද්ද? සන්තෝෂය අපේ අපිට සන්තෝෂය දවස පටන් ගන්න මුස්පීතු නැති කතාවක් කියපු නිසා. සාදු සාදු සාදු. Thank you. නිරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මුලින්ම විනාඩි 45ක් පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදෙමි. මේ කාලය තුල වම දකුණ වශයෙන් සහ ඔසවමි යවමි තබමි යනුවෙන් සතියෙන් යුතුව පාදයේ ස්පර්ශයේ සිදුවන දේ උණුසුම් සීතල තදගතිය ඒ අතර එන සිතුවිලි ආදී දේ පිළිබඳ බලා සිටිමින් ඇති වී නැති වී යන හැටි දකිමි. ඉන් අනතුරුව පරියක්ක භාවනාවට යොමු වෙමි. එහිදී මූල කමඨහනට සිත තබන විට සමාධිමත් වේ. අනතුරුව ඉන් ගිලිහි කයට සිත යොමු වේ. කලින් කයේ පැවති චංචල කම්පන රිදීම් කැකුම් කෙරෙහි සිතේ වැඩි අවධානයක් තිබුණත් ඒවා දැන් පෙරතරම් වද නොදී සැහැල්ලු සිතින් සතියෙන් යුතුව සංසුන් මනසකින් නැති වී නැති වී යන හැටි දකිමි. ඒ අතරතුර එන සිතුවිලිද කලින් තරම් සිත නොවිසිරී ඇති වී නැති වී යන හැටි සතියෙන් දකිමි. යම්කිසි විදියකින් සිතුවිලි වලින් සිත ටිකක් එහාට ගියත් සතිය ඒ බව මතක් කර දී නැවතත් සිතේ ශාන්තභාවය මතු කර දේ. මේ අතරතුර ශරීරයේ දැඩි උණුසුම් භාවයක් බොහෝ විට ඇති කරයි. එයද නොදෙනියයි. ස්වාමින් වහන්සේ මට දැනගත යුත්තේ බොහෝ විට සිතේ කමඨහනකින් තොරව තැම්පත් නිශ්චල ස්වභාවයක් පවතී. මා බොහෝ දුරට අරමුණකින් තොරව සතියෙන් සමාධියෙන් සුවපත් භාවයකින් බලා සිටීම පමණින් සිදු කරන්නේ. මෙය නිවැරදි මඟ යාමක්ද? ඔහේ බලා සිටීමක්ද යන්න පැහැදිලි කර දෙන්න. මේ හැම මොහොතකම බලවත් ලෙස සතිය හා සමාධිය සහිත සංසුන් භාවයක් පවතී. මේ අයුරින් පය දෙකකට අධික කාලයක් වුවද භාවනාවේ යෙදී සිටිය හැක. තෙරුවන් සරණයි. මේකට අපි මේ ඉස්සරහනේ මේ දවස්වල දිගටම පාවිච්චි කරන ওই දසුත්තර සූත්‍රයේ ඒක ඉංග්‍රීසියෙන් රිට්‍රීට් කරනකොටත් ගන්නවා සිංහලයකටත් ගන්නවා. පස්සේ දවස්වල අපි ඉංග්‍රීසි මාධ්‍යෙන් කරපු වැඩපිළිවෙලට ගත්තේ දසුත්තර සූත්‍රයේ තිකනි තිංගනි පොතේ සාරිපුත්‍ර සාන්ති අහනවා කතමේ තයෝ ධම්මා භාවේ තබ්බා කියලා. ඒක තියෙනවා එකේ ප්‍රශ්න 10ක් තියෙනවා දෙකේ ප්‍රශ්න 10ක් තියෙනවා තුනේ ප්‍රශ්න 10ක් තියෙනවා 10 වගේ 10 ප්‍රශ්න 10ක් තියෙනවා. තුන්වෙනි පොතේ තුන්වෙනිට අහන ප්‍රශ්න තමයි කතමේ තයෝ ධම්මා භාවේ තබ්බා. ඉතින් සාරිපුත්‍ර සාන්ති අහනවා මේ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ අපි වැඩි යුතු ධර්ම තුන මොනවද කියලා උඹලා මේ අහන්න ඉඳී තියෙනවා. ඒක මේ ශාස්ත්‍රයේ වළංගු ප්‍රශ්නයක්. ඇහුවොත් මොකද්ද උත්තරේ? ඉතින් සාරිපුත්‍ර සාහස උත්තර දෙනවා තයෝ සමාධි මේ සමාධි මට්ටම් තුනක් මේ බුදුහාමුදුර අපිට කියලා දෙලා තියෙනවා ඒක තමයි වඩාගත යුත්තේ කියලා. ඒකෙදි ඒ තුනයි කියලා පොදියට නම කියලා සාරිපුත්‍ර සාංශේ විභාග විදේශ නිදේශ වශයෙන් පළවෙනි කියනවා සවිතක්ක සවිචාර සමාධි දෙක අවිතක්ක විචාරමත්ත සමාධි තුන අවිතක්ක අවිචාර සමාධි කියලා. ඒක පොත්පත් කියන අය මොකක් ලාර කියවලා ඇති. පළවෙනිම සමාධිය තමයි මේ කෙලෙස් වලින්ම නිවර්ණ වලින්ම බැට දෙන කෙනා මොකාක් හරි ආනපානේ හරි පිම්බීම හැකිලිම හරි ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි සක්මන හරි වම දකුණ හරි මෙනේ කරලා කරලා කරලා කරලා කරලා ඔය කාමචන්දාදී හිතවිලි වලට එන්න දෙන්නේ නැතුව අර විතර්ක කරන අරමුණෙහිම විමසුන් නොවන යොදවලා විතක්ක ਵਿਚාර යොදවලා දවසක තේරුම් ගන්නවා <clears throat> වතුරකට වැටිච්ච මිනිස්සයා දමි ගහලා දමි ගහලා නහය අන්තම් උස්ස ගන්න තේරුම් ගන්නවා. ඊට පස්සේ මිනිස්සයා ආයෙ ගිලිනවා. හැබැයි උඩට ඇවිල්ලා හුස්මක් ගන්නවා ආයෙ යට යනවා ආයෙ උඩට යනවා. ඉතින් යම් විදිහකට නොගිලී නොගිලී ඉඳ තේරුම් ගන්නවා වගේ මේ කාම සංඥා එහෙම නැත්නම් මේ පරිඋත්හාන කෙලෙස් එහෙම නැත්නම් මේ නීවර ටික වරින් වර වරින් වර ජය ගන්න තේරුම් ගන්නවා. එයාට එතකොට මේ සමාධිය කියනවා විතර්ක කරලා විතර්ක කරන දේ විමසුම් බලලා විචාර බුද්ධිය දාලා විතක්ක විචාර සහිත සවිතක්කං සවිචාරං පඨමඥානං කියලා මේකේ සමර්ථයෙන් වල සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක සමත සමාධියක් අපි කතා කරන්නේ. භාවනා යෝගාවචරය මේක දන්නේ අපි මෙනේ කරන අරමුණ ආනාපානෙ ගත්තොත් නිදාසයක් විදිහට මෙනේ කරලා කරලා කරලා විශ්වාසයක් ඇති වෙනවා දැන් නම් මට හුස්මත් එක විනාඩි 5000 කින්න පුළුවන්. හුස්ම රටේ 10 15 බලන්න පුළුවන්. ඒ නැත්නම් හුස්මේ මූණට මූණ දාලා හිතේ ඉන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති ඒක තමයි ඒක විතර්ක ගැනීමමයි ලබන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ මෙයාට තේරෙනවා විතර්ක නොකර එහෙම නැත්නම් විතර්ක කියලා විතර අදහස් කරන්නේ මෙනෙහි නොකර අරමුණේ පාත්තන්න පුළුවන්. ඒක හරියට බයිසිකල් එකක කාගර උදව් වෙන්න නැගලා පදින එක නා කවුරුත් නැතුව බයිසිකල් එක බැලන්ස් කරගන්න ඉගෙන ගන්නවා. තල්ලුවක් නැතුව ට්‍රයිසිකල් එකක් නෙමෙයි මේ බයිසිකල් එකක්. අන්නේ වගේ තේිනවා විතර්ක කරන්නේ නැතුව දැන් මම ඉන්නේ ආනාපාන බව දැනගත හැකයි මෙනෙහි කරන්නේ ඇතුළ වෙනවා පිට වෙනවා. එහෙම නැත්නම් ගන්නවා හෙලනවා කිය. නැත්නම් ආනාපාන කිය. ආස්වාද ප්‍රසවාස කිය. එතකොට තේිනවා අර විතර්ක නැතුව මෙනෙහි කරන්න පුළුවන් ඒව නිකන් දෙවරක් චක්‍රේ කටපාඩමින් කියනවා. තුන්වරක් චක්‍රේ කටපාඩමින් කියනවා. ඊට පස්සේ කල් යනකොට කල් යනකොට තේරෙනවා ඒ ආනාපානෙ බල බල ඉඳන් දැන් ආනාපාන ගෙවිලා යනවා. විතර්ක කරන්නෙත් නැහැ. ਵਿਚාර කරන්න අරමුණකුත් නැහැ. හැබැයි සැකයක් ඇති කරගන්නේ. හැබැයි බයක් ඇති වෙන්නේ මේ අරමුණ ගෙවි ගියේ ප්‍රතිපදාවේ කැඩිලාද සතිය කැඩිලාද කියලා සැකයක් නෑ මේක ප්‍රතිපදාවේ දියුණුවක් මේක භාවනාවේ කෙලෙස අඩුවීමක් කියන අවිතක්ක අවිචාර සමාධියකට යනවා අරමුණ මොකද්ද කියලා දන්නෙත් නෑ මෙනෙහි කරන්නෙත් නෑ හැබැයි හැම වෙලාවෙම නිකන් සමාධියක වගේ සතියක වගේ ඉන්න ගතියක් එනවා ඉතින් මේ මට්ටම් තුන සාමාන්‍ය සමත භාවනා ක්‍රමයේ හැටියට දෙවෙනි ධ්‍යානෙ පෙන්වුවාට පස්සේ මේ මට්ටමේ තමයි හිටියේ දෙවෙනි ධ්‍යානයේ සූත්‍රාස්වචාන්සි දේශනා කරන්නේ අවිතක්ක අවිචාර අවිතක්කං අවිචාරං විවේක ජම්පීති සුඛං ဒုတိ ය ධානක සම්පජ්ජ විහෙරති. මේ ဒုတိ ය ධානයෙන් එහාට දිගටම වගේ අරූප ධාන වලට යන්න ඕනේ නෑ. සමත මට්ටමින් කියනවා. මේක තමයි ගත කරන්නේ. ඉතින් මේ හා සමානම අත්දැකීමක් විපස්සනා යෝගාවචරයට එනවා. ඒ ඕක නෑ ඒක විපස්සනා කට්ටියට ඕක ඉන්නේ. ඕක සමත කට්ටියට බුදුරෙට සින්න වෙලා තමයි තිබ්බේ. මහසී සායද ස්වාමීන් වහන්සේ මේකට ගෙනලා පෙන්නවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ මහසී සාසික ගෝලයා සමත ධ්‍යාන වගේම විපස්සනා ධ්‍යාන හතරක් කතා කරා. in this life itself කියන පොතේ විපස්සනා ධ්‍යාන කියන පරිච්ඡේදයක්ම තියෙනවා. ඒකේ වෙන තුන සමත නෙවෙයි විපස්සනා කරනකොට ඔය චෛතසික මානසික මට්ටම එනවා. ඉතින් ඒකට ගියාට පස්සේ තමන්ට වෙහෙස කරලා එලවලා අඹලා ගන්න ඕනේ නිතර ඉන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒ කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානය කිවිලා ගිහිනවා. ඉතින් මේකේදී වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් පරියන්කේදී නම් තමන් ඉන්න භාවනා කරන අරමුණ ගෙවිලා යනවා කියන එක මෙතන ඉන්න කවුරු කවුරු හරි අත්දැකලා සාක්ෂියට අත උස්සයි. නමුත් මේක කොහොමද සක්මණේ වෙන්නේ කියලා. සක්මණේට එනවා. සක්මණේ වෙන්නේ කොහොමද? සක්මණ අනායාසයෙන්ම සිද්ධ වෙනවා. තමයි හොඳටම දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඇවිදින්මින් ඉන්නේ. හැබැයි මෙනෙහි කරන්නේත් නෑ නිකන් පත්තලා තෑරපු ඔටෝසු බට්ටෙක් වගේ එහාට යනවා මෙහාට. එහාට යනවා මෙහා. ඒකට අපි කියනවා අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා. 100%ක්ම ඒක සතුටු සිතින් දන්න සක්මනක දන්න වේගයෙන් කරලා පුරුද්දට අනායාසයෙන් වෙනකොට තේරෙන පටන් ගන්නවා මේ කයට පුරුදු කරුවට පස්සේ ඕනම දෙයක් මේ කය පුරුදු කරනවා ඊට පස්සේ ආ උත්සාහ කරලා බැලුවොත් එimhe දත්ම දිනකොට ඕක කරලා ගන්නද හැමදාම දත්ම දිනකොට සතියෙන් පිහිටවලා දත්ම දිනකොට ගන්න ඊට පස්සේ වැසිකිලි කසීර කරනකොට පුරුදු කරගත්තා ඊට පස්සේ දාන ටික වළඳනකොට පුරුදු කරගත්තා නිතර කරන දෛනික ක්‍රියාවලියකදී පුරුදු කරගත්තොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ශරීරය ඒකට බොඩි නොලෙජ් කියලා කියනවා නැත්නම් ශරීරයේ තියෙන අබ්බැහිය කියලා එකක් එයාට බලන වැඩි කරනවා. ඒ වෙලාවේ බලන්න පැත්ත කරලා ඌට වැඩි කරගන්න දිනවා කරගන්න යන්න හැරි. හරියට පොඩි එක්කට කිරිවි පිටේ කාට බත්තියක් කන්න දීලා කවනවා වෙනුවට බත්තික දීලා කාපක් කියන. ඌක ඇහෙත් ගාගෙන කටෙත් ගාගෙන නහයෙත් උපාගෙන බත් ඇටේ ඇටේ අරගෙන කන්න පුරුදු වෙනවනේ. හැබැයි ලුණු මිටි දාන්න නැතුව දෙන්නේ. උතනි කන. හරි ආසයි. බලනින්දත් ආසයි වෙයි. වප්පුරන. බත් එක උඩේ වාඩිත් වෙනවා. ආනි වගේ මේ හිතට පොඩ්ඩක් පෙන්කෙලින්න දෙන්න. පෙන්කෙනකොට දෙන්න පටන් ගන්නවා. යා ඒ යම් යම් ක්‍රියා කරනකොට මම ඇඟිලි ගහන්න ඕනේ නැහැ. මම ඕනෙත් නැහැ, මාන්නේ ඕනෙත් නැහැ, තණ්හා ඕනෙත් නැහැ. තණ්හා මාන දිට්ටි නැතුව වැඩේ සිද්ධ වෙන එක හරීම අහිංසකයි. ඒ කටේට හරීම බොළඳ ළමයි. එතකොට Tamanට බලන්න පුළුවන් දැන් වැඩේ යනවා. අපි කල්ගොඩාවේ පඤ්ඤාසේකර හාමුදුරු හුඟක් වැඩ කරපු කෙනෙක් ඔය අමත්‍යප ව්‍යාපාරේ වගේ දෙයකට ඒ සංසේ සුවල්ලිකේ චරිතාප දානයක් කියලා තියෙනවා. ඒ සංසේ කියනවා මම බණ කියනකොට අරුයට වේදි කනගල බණ කියලා කියනවා. නිත පංචන්ද කතා කරද්දී පුටු රත් කරලා තියෙනවා. ඕළු විශ්වාස කරන්නේ නැතුව බණ කියනකොට 3000ක් නිින්ද කියලා තියෙනවා වට. වටත් අත්තල්ලගෙන බණ යනවා. හාමුදුරු නැගිටලා බලනකොට කට්ටියත් බලහන් ඉන්නවා. හාමුදුරට පොඩ්ඩක් නිින්ද ගිහලා ඇවති වෙලා ඒ බණ යනවා. ඉතින් කියනවා වෙන කෙනෙක් මගේ චරිතක ලිව්වනම් කවදාකවත් ඕක ලියයිද කියලා. මේ හාමුදුරුවෝ මේ ඉටියෙන් හදපු, හඳුනෙන් හදපු, රත්තරන්ින් හදපු හාමුදුරු කෙනෙක් කියලා කිව්වට ඒ හාමුදුරුවෝ කියනවා මම මෙච්චර කාර්යක්ෂම ජීවිතයක් ගත කරන්නේ. මේ දේශපාලනච්චෝ බණ මේ කයිවාරු කෙලෙදි ඒ පුතුවේ මට නිදයක්. නැගිටපු ගාම මම දන්නුන දැන් හරි අවදි. එසන්ත කියනවා මම ඇඳේ පුදිය ගන්න ගියාම නිදා ගන්නකන් ඇඳට උඩ මේ බංකුවක් හදලා තියාගන්න. ඒකේ පොත හරවලා තියාගෙන පොත කියවකා ඉනකොට නිදිමත එනවා පොත එහෙම තිබ්බ පුදිය ගන්න. ඒ තරම් වේගෙන් මට නිින්ද යනවා ඒ තරම් වේගෙන් මම අවදි වෙනවා. ඒක මම අගය කරනවා. ඒ නිසා මගේ ජීවිතය හරි ක්‍රියාශීලී. හැබැයි අතරමැද මම දන්නවා වැඩේ යනවා. භාවනා කරනකොට අපි කලු කොටියාවේ පඤ්ඤාසේක රාමදුරාගේ තමයි. භාවනා කරනකොට ඉඳපු ගමන් කෑල්ලක් තියෙනවා. මොනවා වුණාද දන්නේ නැහැ, කොහේ ගියාද දන්නේ නැහැ. හැබැයි නැගිටිනකොට එහෙම gediya පිටිම ඉන්නවා. සක්මණේදී සක්මණ කරනවා. ඉඳපු ගමන් දක්වන අඩේ සක්මණ කරනවා නේද? මෙනේ කිරිලා මොකොත් නැහැ ඒක ඉන්න බේම සිද්ධ වෙනවා. ඒ මට්ටමට ගියාට පස්සේ Taman එක්ක ඉන්නේ ගොඩක් භාවනා කරන අය නම් එහෙනම් මේක දිනු කරන්න පුළුවන්. පිස්සු පියාට්ටෝ නම් වට ඉන්නේ ඉතින් සයිකියාට්‍රික් කෙනෙක් ළඟට යනවා. ඊට පස්සේ බෙහෙත් බොනවා. මේ අතරමැද මට මොනවද වෙනවා දන්නේ අප්පා. නිඳ ගියා දන්නෙත් නෑ, යකා ගැහුවා දන්නෙත් නෑ, දෝෂ දන්නෙත් නෑ, භූත දෝෂ දන්නෙත් නෑ. ඉතින් নানা ප්‍රකාර තොවිල් නටනවා වට වෙලා ඉන්න ඔක්කොම පිස්සු. සයිකියාට්‍රික්ස්ත් එකතුව. බුදුරජාණන් අපිට කියන්නේ මේ ලෝකෙන් දැදී මේ ලෝකෙන් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. හිතන්න කියනවා ඒකෙදි මම ඉන්නේ විවේකයෙන් බව දැනගන්න පුළුවන් දවසක් આવොත් කොහොම හිටියද කියලා. මේ ලෝකෙම මම ඉන්නවා. මේ ලෝකෙ නෙවෙයි මං ඉන්නේ. බොහොම සුවදෝ සාකච්ඡා කරලා හිටියද මේ අනුගේ ප්‍රශ්නේ නේ. මට මොකටද? උත්තරම සාකච්ඡා කරන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න හැබැයි මේ මිනිස්යාගේ හිත සන්තෝෂ කරන සාකච්ඡා කරනවා මිසක් ඕක හිතට කරදර ගන්න ඒකට ලස්සන වචනයක් උදාහරණ කියලා තුන ඇඟ හීන් දාලි දානවා ඒක තියෙනවා මෙත්තා සහගත සූත්‍රයේදී සරුවච්චන් ආනන්ද මේ සූත්‍රයේ පින්නලා සාරිපුත්‍ර සාන්ද කියනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මට මට මං කරුණා භාවනා කරන කෙනෙක් කනානෝගේ දුකට අනුකම්ප ඇති වෙන කෙනෙක් කියලා කනෝත් මට වෙහෙසක් හිතේ තියෙනවා කියලා බුදුහාමුදුරණ කරන නිග්‍රහයක් කියලා. කරුණාව කරන එක්කනාට වෙහෙසක් හිතේ හිටින්න බෑ. වෙහෙසෙන් කරන කරුණාව අනුන්ගේ දුක තමන්ගේ ගා ගැනීම, කණුගේ කුෂ්ඨ රෝගේ බෝ කර ගැනීම. වෙහෙස හිටින්න බෑ. කරුණාව කියන්නේ වෙහෙසේ සම්පූර්ණ අනිත් පැත්ත. කරුණා කරන හිත 100%ක්ම හිස්සලා තියෙනවා. මොන විදියකට බෞද්ධයෙකුට හිතන්නේ? ක්‍රිෂ්ණමූර්තිතුමා ආපු වෙලාවේදී 82 කෝක කිව්වා. කරුණාව කරන කෙනා සම්පූර්ණ හිත හිස්සෙන්න ඕනේ. එතකොට තමයි ශ්‍රී ලංකාවේ සමහිත සමමෙත පවත් ගන්න පුළුවන්. අපි වෙහෙසෙන් කාටට උදව් කරනවා නම් ඒක ඉතින් පටවගත්ත, පණවගත්ත දුකක්. ඒ නිසා කරුණාවෙන් වැඩ කරනකොට අපේ හිත හිස්සෙනා වගේ අපේ හිත හිස්සලා ගත කරන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ දුක් විඳින ජනතාවට පිළි වෙනුවේ මේ අන්න කුස්සියේ ඉඳලා හැඳ වෙනකන් හිත කරදර ගන්න පිරිස වෙනුවෙන් පුදුමාකාර අනුකම්පාවක් එන. හැබැයි කාටවත් උදව් කරන්න හිතෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ හිතන්නේ උදව් කරන්න කාර් එකක් කරන් දුන්නොත් හරියයි. ඒ නැත්තම් නලවිලි කවි කිව්වොත් හරිය කියලා මොනවා දුන්නත් හරිය උට කියන්නේ හිත හිස් කරපාන. පොට්ටකට හරි හිත හිස් කරලා බලපාන. ඒකයි උඹට දෙන්න තියෙන ලොකුම දෑවැද්ද. ඒක තමයි අත්ත් සිද්ධිය. තමයි ආත්ම කරුණාව. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ කැලක් දුන්න තමයි දුප්පත් කුවියට බඩ ගින්නට බට්ටි අද්දිලා තමයි බඩ කිව්වේ. නමුත් බට්ටික නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එයාට හිස් කරන හැටි කියලා දෙන්න. ඉතින් හිස් කරන්නේ කෝලාරික අත්පත්ලාභේ සංඥාමේ චින්තාමේ මට්ටමට යනවා. චින්තාමේට සංඥාමේ මට්ටමට ගිහිල්ලා හිස් කරන්නේ. ඉතින් අපිට හරි බයයිනේ පුදුමාකාර බයයි. භාවනා කරනකොට එන්න යන කට්ටිය දුවනෝ භූතිය දැක්කයි කියලා. දුවනෝ සයිකියාට්‍රිස්ට ලගාවලා. උනාද උනේ දන්නේ මේ අච්චර වෙලාවක් මොකද වෙලා තියෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක ගුරු පන්දි ස්වාමීන් වහන්සේ කියන එක තන්නේ කර භාවනා ගුරුවරයාගේ දෝෂයක් තියෙන්නේ. මේවා කියලා දෙන්න බෑ මොකද ගෙදරතොරේ මිනිසුන්ට වහන්න ලැබෙන්නේ නැහැ. නිසා කාට හරි එතෙන් ගියාට පස්සේ වරදවා ගත්තොත් ඒ ගෝලයාගේ කිසිම දෝෂයක් නැහැ. සියර 100ක් කරද්ද පාර ගන්නයි කියලා තියෙනවා කර්මස්ථානාචාර්යවරයා. මොකද මේ ධර්මයත් එක්ක සුතමේ ඥාණය යන්නේ. ඒකල අපවත් වෙන්න අවුරුද්දකට ඉස්සර දෙසරයක් පස් කියවුණා අපි ඇත්තටම යෝගාවචරණයෙන් බලාපොරොත්තු වෙන වැඩි කියලා. මේ තරම් ගැඹුරු දේවල් ඒකෙන් යාකෙන් බලාපොරොත්තු වෙන්න බෑ මොකද ඒකට අම්ල තාත්තලා උගන්ලා තියෙන වෙන මොකක්ද? ඉස්කෝලේ පන්ති කාමර උගන්ලා තියෙන වෙන මොකක්ද ඒක? දැනුව කියලා දීලා තියෙන වෙන මොකද්ද ඔය එක? ඉතින් මේ මනසට කිව්වොත් මේ බුදුහාමුදුර තියෙන විමුක්තියයි කියලා දෙන්නේ, අත්හැරීමයි කියලා දෙන්නේ, ක්ෂය වීමයි කියලා දෙන්නේ, වැය වීමයි කියලා දෙන්නේ, නිරෝධයයි කියලා දෙන්නේ කිව්වම ඉතින් පංච බජන්නේ. රබර් පටිය කරන දෙපැත්තට ඇද්දා වගේ හිටිනවා. ඉතින් ඒ නිසා භාවනා කරන ගමන් හොඳට බණ අහන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. මේ බණ අහන්න ඕනේ ගැලපෙන බණක්. සාකච්ඡා කරන්න ඕනේ මේ මට්ටමට ඉන්න කෙනෙක් එක්ක. එතකොට බලන්න අද වුණ ශාසනයේ රස විඳින්න පුළුවන්. අද වුණත් ඒ බන ඕන කෙනාට යන්න පුළුවන්. මේ ඉන්න ඔක්කොම ගිහිල්ලත් තියෙනවා. මේ එක්කෙනෙක්වත් නෑ උතෙන් ගියේ නැති කෙනෙක්. නමුත් එතෙන් ගියාම බීතිකාවෙන් ඩබල් සබ්ස්ක්‍රයිබ් පාස්පෝවර්ඩ් දාලා රිවර්ස් එකේ දානවා. දුවගෙන ඇවිල්ලා අයියෙන් හුස්ම ටිකක් අරගෙන මෙනෙහි කරලා බලනවා යාන්තම් ඇති ගිනිච්ච බඩු සෙට් එක හවව ගෙනාවා අයියා. රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වලට ආවම දවස් 4 5 ගියාම උග දෙනෙක් ඇඩ්‍රස් නැතුව යනවා. අපිට ඕනේ මේ මයික් එක ඕනේ. ඩක් ළඟට එන්න තරහ. කාය සංස්කාර සංසිඳාම කාය සංස්කාර සංසිඳුනාම එතනින් පස්සේ භාවනාව දියුණු කර ගන්න ආකාරය කුමක්ද කියලා. ඉතින් ආනාපාන සති සූත්‍රයේ මේ ප්‍රශ්නේ එනවද කට්ටියට පිටිපස්සේ? කතා කරපදී ඇහෙනවද? ඇහෙනවද නැද්ද? ප්‍රශ්න නගන්නේ කාය සංස්කාර මට්ටමට හිත ජීවුන කරගත්තට පස්සේ ඉතින් භාවනා දියුණුව මොකද්ද කියලා. ඉතින් ආනාපාන සති සූත්‍රය ගත්තොත් නැත්නම් සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ඒකේ තියෙනවා මේ සතෝ වාස සති සතෝ පස්ස සති කියලා තමයි දොරට වඩන්නේ යෝගාවචර 100 හුස්ම ගන්නේ 100 හුස්ම එලා. ඊට පස්සේ දීගං වාස්ස සන්තෝ දීගං පස්ස සන්තෝ කියලා ගුරුසෝට උස්ම ගන්න හෙළන අවස්ථාව පුත්‍රජනන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා රස්සං වාස්ස සන්තෝ රස්සව කෙටිව හුස්ම ගන්න වෙලාව නැත්නම් හුස්ම සංසිද්ධ අවස්ථාව. ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී කියලා හුස්ම දැන් නිවෙනුවට පස්සේ හුස්මන හොඳට මොහොත රැල්ලක් ඇවිල්ලා බහලා යනවා වගේ ගුරුසුලාජි බණනට වැඩිය බොහොම විවේකීව ඉරණකල බහලා ගියා. තරුණකල බහලා ගියා. වගේ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හුස්ම රැල්ල දිහා විවේකීව හොඳට ඇති වෙන පවතිනවා නැති වෙනවා පේනවාට පස්සේ පස්සම්බයං කාය සංඛාරං අසසීසාමිති චික්කති කියලා ඔය අදාළ ප්‍රශ්න කියවෙනවා. එතකොට හුස්ම සංසිද්ධෝමේ සංසිද්ධෝමේ ආස්වාස් ප්‍රසවාස මුලුල්ල සංසිද්ධෝමේ සංසිද්ධෝමේ භාවනා කරනවා කියලා. ඒක සිද්ධ වෙනව නෙවෙයි හින්දෙනවා සංසිඳෙනවා. ඉතින් ඒක කියනවා අපි කාය සංසිද්ධෝමෙන් කරන භාවනාව. නැත්නම් රූප සංසිඳීම කරන භාවනා ඊට පස්සේ තියෙන පීටි පරිසංවේදී අසසි සාමිති සික්කති පීටි පරිසංවේදී පසසි සාමිති සික්කති ඒ මොකද මේක වෙනකොට මේ කය නොදැනනකොට උඟ දෙනේ බය වෙනවා උඟ දෙනේ කලබල වෙනවා ඇද්ද ගැරලා බලනකට ප්‍රීතියක් තියා මේ හුස්ම ගන්න බැරුව යනවා ශාසනය දන්නේ නැත්නම් ත්‍රිපිටකය මේ මූල ධර්ම දන්නේ නැත්නම් සුතමේ ඥානෙ නැත්නම් කලපුරුද්ද නැත්නම් ඉතින්නේ මේ කයේ සංසිද්ධියම ඔවත් එක්කම සිද්ධ වෙනවා ආනාපාන සංසිඳනත් එක්කම කය සංසිඳන නැත්නම් පිම්බීම හැකිලින් බලනකොට පිම්බීම හැකිලිම සංසිඳනකොට ඒක සංසිඳනවා ඉතින් සංසිඳන වෙලාවට තමයි ඉන්න තැන කොහෙද මොකද්ද කියලා මතක නැති වෙලා කෙටි කාලවලට ඒකට බය වුණොත් ඉදිරියට යන්නේ බය වෙන්නේ නැතුව කෙරුවොත් පීච් පරිසංවේදී කියන තේනවා අඩේ මටත් මටත් දැනට මේ ඕලාරික කය සංඥා මට්ටමට ගන්න පුළුවන් මේ කෙරෙනවා ඒක කලබල වෙන්නේ නැතුවකට අනුග්‍රහ කරන්නේ කොහොමද මේක ප්‍රතිපදාවේ දියුණුවක් බව දැනගන්නේ කොහොමද මේක කෙලෙස් අඩු බවක් බව දැනගන්නවා කියන දැන ගන්නකොට ප්‍රීතියක් ඒ ප්‍රීතියත් මේ පුත්තල සඳහන් වෙන විදිහට පස්සනක් ප්‍රීතියට ඉඳපොගෙන ඇඟ වේවුලල යන ගතියනවා අතනින් මෙතනින් කිලි පොළන ගතියනවා ඒව සාමාන්‍ය ප්‍රීති ලක්ෂණ පේන්නේ ඒවට තරුණ ප්‍රීතිය කියන ප්‍රමෝද ඒවට අපි කරන්නේ ඇඟ අත කාලා බලන්න හදනවා. නැත්නම් ගැස්සෙනකොට හයියෙන් පట్టල කරන්න හදන. එයා දන්නේ මේ ප්‍රීතියක <clears throat> ආරම්භක ලකුණු කියලා. ඊට පස්සේ ඒ කුද්ධිකා පීටි කණිකා පීටි ඔක්කාන්තික පීටි උබ්බේගා පීටි පරණා පීටි කියලා ඒ මට්ටම වලට තේරෙන්න ගන්නවා. ඇඟ කිලිපොලාගෙන නිකන් හරියට මේ ද ඉඩෝර වෙලාවක වතුර දියබු ගලක් ළඟට ගිහිල්ලා වතුර බාල්දිය බාල්දිය දාගන්නවා වගේ විවේක වෙන්න බෑ. සීතල වෙන්න බෑ. එතකොට නම් දාන්නවා ප්‍රීතිය කියන්නේ. අර කුද්ධිකා කනිකා ප්‍රීතිය එනකොට යෝගාවචර අතපය ගැස්සෙන්න පටන් ගන්නවා, කූබි දුවන්න පටන් ගන්නවත්, කුකුරු ගහන්න පටන් ගන්නවා, ඉදිකටු අදිම වගේ පේන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී අනුග්‍රහ කරොත් ඒක ප්‍රීතියකට යොමු වෙනවා. ඒකට බය වුණොත් මේ මොකද වෙලා තියෙන්නේ මම මේ මේ පිටුරු කොටක් ඇගේ ගෑවිලාද? එහෙම නැත්නම් කූබිය ඇගේ දුවනවාද? වහිනවද? ඇයි මේ ඇඟ ඉඳපු ගා හෙල්ලෙන්නේ කියනවට බය වුණොත් ප්‍රීතිය එන්නේ නැහැ. ඒකට බය නොවි සිටීමට බනහලා තියෙන්න ඕනේ. බය නොවි සිටුන අනුග්‍රහ කරන දැන ගන්න ඕනේ. ඒක සරුවචනාන්තේ කියලා දීලා තියෙනවා මේ ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් සලකනද කෙලෙස් අඩුවීමක් විදිහට සලකලා අර සංසිඳුණට ආනපන සංසිඳුණට ඒකෙම හිත පවත්තන්න බය නැහැ. එතකොට ප්‍රීති වශයෙන් සුඛ වශයෙන් ඊට පස්සේ චිත්ත සංඛාර වශයෙන් ඊට පස්සේ පස්සම්බය චිත්ත සංඛාරම් කියලා චිත්ත සංඛාර කියන්නේ මේ මට්ටමල ගියාට පස්සෙත් පේනවා යටි තට්ටුවේ මේ අරමුණු ගන්න නැහැ ඒ වෙලාව අරමුණු ගන්න දෙයක් නැහැ නමුත් යට තට්ටුවේ ගත්ත අරමුණු වල ගොජේ තියෙනවා නිකන් රාකලයක් පැහැිනා වගේ සන්තතිය පේන්න පටන් ගන්නවා සංඥා වේදනා දෙකට අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙන වෙලාව. ඒ කියන්නේ හිතවිලි හදන්න ඕනේ කෑලි තියෙනවා. එතන ලේබල් සෙට් එක කෑලි වගේ. වේදනා හදන්න පුළුවන් කෑලි තියෙන. ඕන නම් වේදනාවක් හදා ගන්න පුළුවන් ඒකේ. හිතවිලි වේදනා සද්දවල කෑලි තියෙනවා. පුංචි පුංචි ඒවට කියනවා පාටිකල්ස් කියලා කොටස්. ඉතින් අපේ හිත වේදනා නම් අර අර වේදනාවක් හදාන වේදනාවක් කියලා කෑ ගන්නවා. තව කෙනෙක් ඒකෙම හිතවිලි හදාන මට හිතවිලි එනවා කියලා කෑ ගන්නවා. තව කෙනෙක් එකේ සද්ද හදාගෙන සද්ද එනවයි කියලා කෑ ගන්නවා. ඔය කොයි කිදේත් හදාන්න ගුණන් අමුද්‍රව්‍ය ටික හම්බෙනවා කුඹලකට අහුවෙච්ච මැටි පිටක් වගේ. ඉතින් මේ මැටි වලින් කලයක් හදනවද කුරුලිතුවක් හදනවද පැහණක් හදනවද කියලා අපි දන්නේ නැහැ. යට තේනවා මේ මැට්ට තියෙන්නේ අපි තමයි මේකෙන් ඉතිවිලි වේදනා සද්දි හදාගෙන හරියට අර පිරුම් පටරේට ගිහිලා රිලව වලිගේ තියලා කුණ්‍යයි කරා පරණ කතාවක් තියෙනවා මම දන්නේ අහලා තියෙනවා ඊට පස්සේ මැරෙන්න ගෑ ගහනවා. කවලිගේ ගලෝපන් කියලා. ඌ මර ඉරුපට්ලි මැද හදිය වලිගේ තියාන හයියෙන් බර දාලා කුඤ්ඤ ගලවුවාම අපිම තමයි වේගෙන් දඟලනට දඟලනට මේ ඇඟ රිදෙනවා හරි මේ කියලා මං කර පොඩ්ඩක් නැගිටලා වලිගය සාදාලා ආයේ වාඩි වෙන්නකෝ එතකොට රිදෙන්නේ නැහැ. වලිගය උඩ වාඩි වෙලා තියෙන එකයි ඔය ප්‍රශ්නේ. යගේ භාවනා කරගෙන යනකොට ඉදිරියට යනකොට කරන්න දෙයක් නැහැ. වරදොල පටහ වරදොල වටහාගෙන ඔබ පටලවා ගන්න නැතුව ඉන්න නම් බුදු කෙනෙක් කාලෙක අපි උදින්නේ. බුද්ධෝත්පාද කාලයක් තියෙනු නැත්තම් කෙරෙන්නේ නැහැ. නැත්තම් අර වගේ පසම්බනේ සිදු වෙනකොට කය ආශස් ප්‍රසවාස නැති වෙනකොට බුදුමාකාර බයක් ඇති වෙනවා මේ කයට ආස කෙනාට. ජීවිතයට ආසක නැදේ නිසා ඉදිරියට යන්න නම් කියනවා කායේච ජීවිතේස අනපේක්කතා උපට්ඨපේති කායේ ජීවිතයේ ආසාවත් ඇහැලා යන්න. ඒකට හරි සතුටක් ඇති වෙනවා සාසනය කරනවානේ අපි. අර මේ කායේ තියෙන දරද ගතිය අඩු වෙනකොට සතුටක් ඇති වෙනවා. ඒක වෙන්නේ අපි ඔය එදිනදා ඇසුරු කරන ඇසුරන්ගේ යාළුවන්ගේ උපදේශ අපිට ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මොකක් හරි මේ ගිඩිනස් වෙන්නේ නැති, ඩයබටික්ස් ඇවිල්ලා වෙන්නේ නැති, බ්ලඩ් ප්‍රෙෂර් එක නැගලා වෙන්නේ නැති, ධර්ම ගිල චෙකප් එකක් දාගනි. ඔය ඉන්නේ අපි ළඟ ඉන්නේ යමයාගේ කිට්ටුවන්තව තමයි උපදේශ ටික දෙන්නේ. අපායටම යන්න ඕනේ මෙහෙම ඉන්නව කට්ටිය. ඕ දෙල්ලමන් නෙවෙයි. ඕ සමහරට සුගර් ලෙවල් එක නැගලා ඇති. නැත්නම් මේ බ්ලඩ් ප්‍රෙෂර් නැගලා ඇති. අර ඉන්දියාවේ ඉන්න ආගඩේ කියන විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කියනවා මිනිසෙන්න කවදාවත් සම්මත ප්‍රෙෂර් එකක් නැතිලු. සමහර උපත්තිනල හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන ඉතින් ඒ මනුස්සයා මේ ස්පිතාලේ ගියාම උඩ ප්‍රෙෂර් දාලා දෙනවා. මොකද වෙන්න බෑ. සමහරට හයි බ්ලඩ් සුගර් ලෙවල් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය එක කවුද පත් කරේ කියලා අහනවා. එහෙම ගන්නෑ. දොස්තර කියනවා ඔබට මෙච්චර ඇති වෙන්න ඕනේ. දොස්තරට කියන්නේ කේන්දරේ බලාගන්න කියලා. එහෙම නැත්නම් ආගඩේට අහුම්කම් දෙන්න. ඌව වෙන්න පුළුවන්. බුදුහාමුදුර අපිට දීලා තියෙනවා මං ගැන විශ්වාසයෙන් වරේ. හැබැයි එතකොට දොළපිතේනි අනම්මන ටිකක් දෙන්න වෙනවා. ඉතින් එතෙන්දි බය නම් එන සද්ධාව නැහැ. මම නැවතත් කියනවා. ඔතෙන්දි බය නම් සද්ධාව නැහැ. දැකන සද්ධාව නැති. ඊට පස්සේ බය වෙනකොට සද්ධාව දාගෙන කරගෙන කරනකොට ඔන්න චිත්ත සංකාර මට්ටමට යනවා. ඊට පස්සේ ඊට වැඩිය බයක් එනවා. ඒත් කාලා කාලා කාලා හුරු කරලා ඒක පුරුදු වුණාට පස්සේ ඊට පස්සේ චිත්ත භා චිත්තානුපස්සන ධම්මානුපස්සනට යන හැම තැනදීම දොළපි දෙන්න ඉල්ලනවා. එහෙම නැත්නම් පූජා භාණ්ඩ වගේක් දෙන්න ඕන. දෙන්නේ මොනවද? තණ්හාව අතාරින්න. මාන්‍ය අතාරිනවා, ditthi අතාරින. ඒක නිසා එක දවසෙක එක රැයින් වෙන්නේ නැහැ. ටික ටික ටික ටික කේල් ගෙඩිය පොත්ත ගලවනවා වගේ, රතුණු ගෙඩියේ ගොරෝසු ගොරෝසු ගාලි කැලවෙන්න වගේ. කැලවෙනකොට එකක් තේරෙයි. අන්න ඒ වගේ ගලවගත්ත උතුම් කල්යාණ මිත්‍රන්ට ඇසුරට වැටෙනවා ඉබේ. එහෙම නොවුනොත් ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට පරිසරය ඒ කල්යාණ මිත්‍ර ඇසුර සත්‍යර්මේ නැහැ වුනොත් ඒ තනියම නම් කරන්න බෑ. මෙතන ඉන්න කාටවත් ওই අත්දැකීම එකක්වත් අඩු කෙනෙක් මන් දකින්නේ නැහැ. මොකද ඒ අත්දැකීම වලට බය වෙනවා නම් සද්ධාව නැතුව ඉතින් හැමදාම කතන්දර ගොත කොටා හත්ෙන් හතර පයින් කුරුල්ලා වගේ තෙමිලා නැහිනවා. එකම දේ කරගෙන යන්න කරගෙන යනකොට දවසින් දවස ඇති වෙන බය ඉදින්දා ජීවිතයේ දෙයක් වඩටපත් වෙලා ඒකට බය නැතුව මුණ දෙන්න වෙනවා තමන්ගේම ඉතිහාසය බලලා. එතකොට සද්ධාව වැඩෙනවා. වීර්යය වැඩෙනවා විශේෂයෙන්ම සතිය වැඩෙනවා. ඒකට අන්නේ වගේ અભිහිතව කටයුතු කරන සාසනික කටයුතු කරන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ඒක අපිට ලැබෙන අතිරේක ලාභයක්. ඒ වගේම Taman දැනගන්න ඕන පිස්සු පිහට්ටන්ගේ පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. මේ දකුණට සිග්නල් දාලා වමට කපන එකයි තියෙන්නේ. ඒකට ඉන්නේ අවුල. දැන් දකුණට යන්න වගේ මෙහෙට සිග්නල් දාගෙන යනකොට අපි පිස්සු පිහට්ට මේ පැත්තට අපි මේ පැත්තෙන් දාලා ගියා. කවුරක්වත් දන්නේ නැහැ මොකද උනේ කියලා වමට සිග්නල් දාලා දකුණ කපන එකයි තියෙන්නේ. ඉතින් හරි චපලයි වැඩේ. අමාරු ඔක්කොමල චර්චුරු ගන්නවා නේ බලන්න කරපු දේ දකුණට සිග්නල් දාන නිසා අපි හිතුවා දකුණට යන්නේ කියලා බලනකොට කියන ඒව තමයි බුදු ආමරොත් බබා නෝනට බබා හම් වෙච්ච දවස් තමයි පැනලා ගියේ. අපි කියන්නේ යසෝදරාට මේ රාහුල කුමාරයා හම්බෙච්ච දවසේ ගියයි කියලා කියන්නේ. ඒ උනාට කියන්නේ නෝනට බබා හම්බෙච්ච දවසේ පැනලා යනකොට දැන් කාලේ නම් මානව අයිතිවාසිකම් පිළිබඳ සෑහෙන නඩුනේනේ. ලක්ෂ්මී අරන් දීලාද ගියේ ඩන්ලයිට් අරන් දීලාද ගියේ ලක්ෂබන් අරන් දීලාද ගියේ සබන් සෝප් පවුඩර් මොකක්වත් නැහැ මෙන්න අයියා මාරු අද හිටියනම් ඕගොල්ලෝ පැහැදිලිව නඩු දාන්න. විදෝද රජුරෝ මොන මොන වලියද යසෝදරාව කකුල් දෙක දණිය පල්ලෙහා තෙමෙනකන් ඇඬුවා. අවුරුදු 8කට පස්සේ දැක්කට පස්සේ ඊට පස්සේ ආ රාහුල කුමාරයා දුන්නාට පස්සේ දායවත්ත කෙනෙක් කියලා දැන් මොකද්ද කියන්නේ? ඇතගෙන කියලා රාහුල සුන්දරේ ආරිපුත්‍ර සාහිත්‍ය කියලා සාහිත්‍ය මෑට සාසන දායාදේ දෙන්නේ. යහනී කටේ කිරිසු දෙනකන් හිටපන්. ඉතින් බුද්ධිය ගත්තේ වැසි කිලියක. දීපාන්දර කිව්වා මන්නක්කාර කරන්න එපා තාත්තා බුදුන් කියලා හිතන්න එපා උපාධ්‍යානසේ රහතන් වහන්සේ සාරිපුත්‍ර සාන්ති කියන්න එපා වැලි දවලක් කර වැලි දෝතක් කරන උඩ දාලා වලි වලුව හොද පියතු ගාලා මට මෙච්චරක් උපදෙස් ලැබෙන්න කියලා නියතමානි කරා. අපේ අම්මලා තාත්තලා ඔබ දෙන්නේ නැහැ අපට. අපිට කියන්නේ තෝ ගැහුවක් ගාපිය මම බලා ගන්න බැන්න බැරිපේ මම බලා ගන්න ඒ මොකෝද අපිට මේව කරන්න අපි මේවා ගංකාරයෝ අපිට ඕන්න කැත්තෙන් පොල්ලෙන් කතා. ඒ නිසා භාවනා කරනකොට තොරතුරු හැම කෙනාටම ලැබිලා තියෙනවා. ඒ ලැබෙන වෙලාවදීකට අනුග්‍රහ කිරීමෙන් තමයි කාය ඉස්සලම චිත්ත සංකාර, වචී සංකාර, ඊට පස්සේ කාය සංකාර, ඊට පස්සේ චිත්ත සංකාර. ඒ චිත්ත කාය සංකාර මට්ටම හරි තීරණාත්මකයි. භාවනා කරනකොට හිත අවිශ්‍රී අවිශ්‍රී අවිශ්‍රී ගිල වෙලාවක බත්තඩිය හිතුවිලා ගොජ්ජ දාලා ගොජ්ජ දාලා ගොජ්ජ දාලා හැතපෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා කාය සංස්කාර සංසිද්ධිය කියලා ඊට පස්සේ කරන්න තියෙන්නේ ඇති වෙලා තියෙන ප්‍රීතියට අනුග්‍රහ කරලා සහ ප්‍රීතිය වැඩෙන ආකාරයට භාවනා ගිනින එක තමයි ආනාපාන සති සූත්‍රය කියවෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිතිපතා සතත අභ්‍යාසය පිළිමු කළ අයෙක් සක්මන් භාවනාව කරන දෙයක් නොව කෙරෙන දෙයක් බවට පත්වී තිබුණි. පර්යංක භාවනාවේදී කයට සිතගත් තැනකින්ම ඒකාග්‍රතාවයට පත්වීමේ තත්වයට පැමිණ තිබුණි. මෑත කාලයේදී පෞද්ගලික හේතුවක් මත හිත ඊටමත් දරුණු කඩාවැටීමකට ලක්විනි. දින දෙකක් පමණ ගතවනතුරු මහා මූද මැද අතරමං වූවාක් වැනි තත්වයකට සිත තත්වයක සිත පැවතිනි. සිත සංසුන් කර ගැනීම සඳහා නොගත් උත්සාහයක් නැත. ඔබ වහන්සේගේ ධර්මදේශනාවලින් මහා අසසිල්ලක් ලද ලද බව වැටහිණි. මේ වන විට වර්තමාන මොහොතේ සිත පවත්වා පවත්වන විටදී යම් අස්වැසිල්ලක් දැනෙනත් පාලනයකින් තොරවම සිත යලි කඩා වැටීමට කාරක වූ හේතුව මතතම දිවයයි. එවිට හිත යලි බලවත් පීඩාවට පත්වේ. මාස 3ක පමණ කාලයක් පුරාම මෙසේ විටක වර්තමාන මොහොතේ සිත පැවතීමත් යලි අතීත හේතුව වර්තමානයේ වී බලවත් පීඩාවට පත්වීමක් සිදු විණි. ඊයේ දිනේ වන වන විට සිත පීඩාවට පත්වීමේ උච්චතම අවස්ථාවට පත් වූ වාසේ නැහිලා. සිත තදබල විහෙසට පත් වී තිබිනි. අතීත හේතුව සුදුරු වෙස්ගත් මාරයේ කුසේ කටුමුගුරන් සහිතව දත් විලිසමින් පහර දීම සඳහා බලා සිටින තේයාවක් දැනිනි. යන්තම් වූ හිස උපවන සැනින් මහා මින පහරක් දැදී මුළු ආත්මයම අපයක් බවට පත් වී ඇද වැටී තිබිනි. එම අපය තුල මම කියා හඳුනා ගැනීමට කිසිදු ලකුණක් නොතිබිනි. නිමේෂයකට පසු අපේ වැඩි සිටින තැනින් දොරක් විවර වන්නාක් වැනි හැඟීමක් ඇති විනි. එලිපත්තේ මෙහා පුද්ගලභාවය පිළිබඳ හැඟීම් සහ පීඩාවට පත්වීම තිබුණු අතර දොරින් එහා බැලූ විට එම පුද්ගලභාවය හා පීඩාවන් අහෝසි වී යන බවක් දැනිනි. දොරෙන් ඇතුල් වූ පසු කොතරම් පහර දුන්නත් තවදුරටත් සිත පීඩාවට පත්කිරීමට මායයට නොහැකි වෙන බවද දැනිනි. අනන්ත දුර්වල තත්වයකට පත්ව සිටියත් එවිට අපය තුලින් මායාවට සමා මර්ජල් සහගත දිනාවක් නැගින අයුරු දැනෙන්නට වින ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් හෝ පර්යංක භාවනාව සඳහා කිසිදු කැමැත්තක් මේ දිනවල ඇති නොවේ. ඒ වෙනුවට මේ අයුරින් සිත දෙස බලා සිටීම බොහෝ අවස්ථාවල සිදුවේ. අපගෙන අනුකම්පාවෙන් මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදේශනය ලබා දෙන ලෙස ලෙසට මහත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමු. ත්‍රිවන් සරණයි. Thank you. ඔය ඇත්තට මේ වගේ කෙනෙකුට ශාසනයක් නොතිබිච්ච කාලෙක නම් අවවරණක්ම නැහැ. ඒ නිසා ශාසනයක් තිබිච්ච නිසා අපිට පේනවා. කරත්තට අවුච්ච කජුලෙල් වගේ ජප්ප වෙලා යනවා. නමුත් වර්තමානයේ හිත පවත්තන එක වළක්වන්න ඔය මොනම අකුසලයකටවත් බෑ. ඒක නිසා අපි නැවත නැවතත් ඒ වර්තමානයේ හිත ගන්න පුළුවන් නැත්නම් මේ සතිය සියලුම අකුසල් වලට වැඩිය බලවත් ඒ නිසා මේ බලවත් විදියට මට මැරෙන්න ඉස්සලා පහර වදින එක අනිවාර්යයෙන්ම පරණ කර්ම කර්ම ගෙවිලා යනවා අලුතෙන් කර්ම රැස්න කර ගන්නවා පිළිබඳ හොද්ද ආදර්ශයක් වෙලා තියෙනවා ඒ නිසා පහුවෙන්න පහුවෙන්න නැත්තම් මේ ඉඳලා තාම මැරලා නැත්තම් තාම අතපය කඩා නැත්තම් තාම පිස්සු වැටලා නැත්තම් මම හිතනවා සියලු දෙනාට මේ සේවේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා මොකද අනික් කටියට ඔක්කොටම තියෙනවනේ මේ මේ යැපෙන්න රැඳෙන්න දේවල් තා සීරම් මාරය මරණ මොහොතදී අපි අනිවාර්ය මොහොතේට යනවා. ඉතින් යන්න ඉස්සෙල්ලම අපිට පේනවනම් මාරේ අපිව චප්ප කරුවට ආයෙසරයක් සතියට නැගිටින්න පුළුවන්. සතිය නැගිටපු ගමන් ඔන්න පෙන්කෙලින්න පටන් ගන්නවා අතීත අනාගතේ. ආයෙසරේ මාරේ චප්ප කරනවා. මේක හරීම හොඳ මොකද්ද කියන්නේ? නිරූපණයක් හරියට තොරණක එක කොටුවක් වගේ. නාඩගමක එක ජවනිකාවක් වගේ. ඉතින් මේක වෙවි ඉන්නකොට මේ හැම කරදර ASCII වර්තමාන හිත පොහොට හැම මොහොතක්ම වර්තමාන මොහොතේ Javaය සතිය බලය මුතුම විදියට නැගී හිටලා පේන්න පටන් ගන්නවා කවුරුත් මත තියෙන එකක් නෙවෙයි ඒක යොද යොදා බලන්න බලන්න බලන්න බලන්න ඒක අර චක්‍රායුධයෙන් ගහපුවාම මොහොතට මුද දෙබෑ වෙලා හිටියලු 20000ක් සෙනග යනකම් කියලා කියනවා නිල මහ යෝධයා ගහපුවාම අර පොඩි ආමතුරන්ට ඕකි කොටද පොඩි ආමතුනා චක්‍රායුදය මොහොතට ගැසු යෝදය නීල මහා ඉසිදාහතක් එකෙඩ වෙනතුරු දෙකඩ විය ජල කඳයා කියලා යාමසෝ කවියට කියනවා. ඒ සතියට ගහපු ගමන් ওই මාරේ බලවික අයින් වෙනවා. ආයෙ සති වේගය අඩු වෙනකොට ආයෙත් මේක යට වෙනවා. ආයෙත් ගහනකොට අඩියට පේනවා. ඒතර පේනවා සතිය කියන එක ಜಾති ආගම් ભેදකින් තොරව ඕනම කෙනෙකුට වැඩගතකේ මේ සා විශාල චිත්ත පීඩාවකදීදීත් වැඩගත. ඉතින් ඒකට පටාචාරාට වැඩගත්තේ එහෙම වෙලාවක තමයි. අඟුලිමාල වැඩගත්තෙත් එහෙම වෙලාවක තමයි. කිසాగෞතමී වැඩගත්තෙත් එහෙම වෙලාවක තමයි. ඒ වෙලාවේ ගන්න මොනක්වත් ජීවිතය තුළ තිබුණේ නැහැ. සියල්ලම අපයක් වෙලා සියල්ලම කජුලෙල්ලක් වෙලා දැරි ගහිලා හිටියා හැබැයි මුසකණන්ගේ සීයලෝපන් කිව්වා. අපි වගේ මේ කලින් භාවනා කරලත් නැහැ. මට ජරාට කෙලින්ම කිව්වේ නංගි සීයලෝපන් කිව්වා. ඉතින් පටචාර වල රෙද්ද ඇඟේ ඇඳේ රෙදි නැති වුණාට මිනිහා මරලා නායක කාලා හිටියට දරුවෝ දෙන්න පියාගෝසෝ ගෙනිච්චට අම්මා තාත්තා මැරලා ගියාට සීයලවන්න පුළුවන්. වෙන කාට හරි පුළුවන්ද කියලා බලන්න මේ වගේ දුකටපත් වෙච්ච කෙනෙකුට මේ හෙළුවෙන් ධර්ම සභා මණ්ඩපයට ආපු දරුවන් දෙන්නක් වදපු අම්මා කෙනෙකුට නංගි ශීලෝපං එහෙම කියන්නේ මොනතරම් මේ සතිය පිළිබඳ බලයක් නැත්නම් ගෞරවය බුදුහාමර ගාව තිබිලා තියෙනවා. අඟුලිමාලට කිව්වේ මම නතරන පුළුවන් නම් නතර වෙන්න කිව්වා. විදුමනෝගාම පන්සිල් උපාසක මහත්තයා වාඩි වෙන්නකෝ පන්සිල් ගන්න নমස්කාරය කියන්නකෝ පන්සිල් අරගෙන ඉවල බණ ටිකක් කියන්නම්කෝ කිව්වනම් එහෙම. ඕගොල්ලෝ කරන බුද්ධ ආගම විදියට එම ගිහිල්ලා අඟුලිමාලට කතා කරා නම් තැටි ගෑන්න ගහන මොනවත් නැහැ මම නම් නතරන පුළුවන් නම් නතර යනවා මටත් වැඩිය වේගෙන් යන මනුස්සය බලපංකෝ කියන කතාව මොකද්ද මයි ළඟ නතර කරන්න බැරි අනේ මිනිහා ගත්ත පාර ඒ නිසා මෙව්වයි තමයි ශාසනය වැඩ කරන්නේ ඉතින් මේ වගේ මොකක්ද ඒක සංකතම සූත්‍රයේදී කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙකුගේ ප්‍රතිපදාවේ ගමන යනවනම් තාම දුක්ඛිත දරුණු දුක් එන්න පටන් ගන්න අසාධාරණ ඒවා. ඒකෝර තමයි දැනගන්න කියනවා මේ පස්චිම භවික වෙන්න නැත්නම් මේ ජීවිතේම මාර්ගඵලයක් ලැබෙන්න තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඒ වෙලාවට ඒක මේ ආශිංසනයක් විදිහට කරගන්න වෙනවා. අඟුලිමාල ඇවිල්ලා රහත් වෙන්න ඉස්සෙල්ලා පින්දපාත යනකොට හැමදාම කොල්ලෙක් ගඹ ගහකට කලක් ගැහුවොත් ඔලුවට තමයි වදින්නේ. කවුරු හරි පාරේ යනකොට කෙල ගැහුවොත් ඔලුවට ඇගට වැටෙනවා. කුඩු බාල්දි විසිකිරුවොත් පාණු වතුර කොරහ විසිකිරුවොත් අඟුලිමාල ආම්රංග ඔලුවට වැටෙනවා. මුද්‍රණසි කියලා තියෙන ඕකේදී හොඳට වැඩේ දැම්බ ගෙවෙනවා. নিকකමට හරි වතුර විසිකරපු මනසට වෛර කෙරුවොත් බපායට ගියොත් ආයේ කල්ප ගානකට කොට එන්නේ නැහැ. ඒක ඒක හොඳ පිනකට ගනි. ඒ මාසේ ඔබ ගැන තරහයි නෙවෙයි කරන්නේ. ඔබේ කර්ම ගෙවෙන. වර වචිනක හිතන. ඉතක්කත් ඇති කරගන්න. ඉතින් අඟුලමාලෑල බුදුරජාණන් රිපෝට් කරන හැමදාම. එනවා සිගුර ලේ පිරාගෙන වලු ගෙඩිය පලාගෙන ඇවිල්ලා කියනවා හරි සතුටින් බුදුරජාණන් සිගින ඕන්න. කර්ම ගෙවෙන හැටි. ඉතින් ඒ වෙලාවට ඒකට සම්බන්ධ වෙන පුද්ගලයෝගේ ආත්ම දෙන්න ගිය ගමන් අහුවෙනවා. කිසිම කෙනෙකුට ආත්මයක් දෙන්න බෑ. මේ මනුෂ්‍ය කරන්නේ අමාරු කෘත්‍යයක්. ඔබ කරපන්. මම නෙවෙයි හිත නරක කරගන්නේ. එතකොට කියන්නේ පරණ කර්ම ගෙන්නකොට අලුතෙන් කර්ම රැස් කරගන්න නැහැ කියන එක තමයි මේකෙන් කරන්නේ. ඉතින් ඒක තේරෙනකොට පේනවා බුදු බලය. මම කියන්නේ ඒකට සත්‍ය බලය කියලා. අපුදුම හිතෙනවා. එතකොට නිකන් අපි නෝන්ජලෙක් වෙනා වගේ මේ නෝන කෙනෙක් වැරද්දක් කළා මට බැනපුදේ. අපි කරන්න හදන්නේ මට කොච්චර ඉවසගෙන ඉන්න පුළුවන්ද කියන බලන එක විතරයි. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචර. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනාතනෝ. වෛර කරන්න එපා. වෛර කරන්නමයි අපේ හිත දඟලන්නේ. අපේ හිත කොහොම හරි බලනවා. ඒ කරපු කෙනා කරපු වැඩේ අසාධාරණයි. මට ඇයි මෙහෙම කෙරුවේ කියලා හිතනවා. ඒ තේරම තණ්හා මාන දිටි කැට. තණ්හාව මාන්නේ දික්ක කැට ගහිලා තියෙන්නේ. ආන්නේ ඒදීත් බලද්දි තෝක යුක්තිපතලට යන්න එපා. සතිය පිටවන්න උත්සාහ කරන්න. කියලා මැරෙන්ඩි ඉස්සලා එක්කෙකුට කියලා දෙන්න මේ. මැරෙන්ඩි ඉස්සලා එක්කෙකුට කියලා දෙන්න. ඔය ಜಾති වාද බටන් පටලවාගෙන සාධාරණ යුක්ති ඉෂ්ට කරන්න යන්න එපා. හැම එකකින්ම වෙඩි සතිය ගන්න. ඔබ පුළුවන් නම් බලපන් සතිය පිටවන්න කියලා ගන්න පුළුවන් වුණොත් ශාසනය කොච්චර බලවත්ද ඒ වගේම අපිට ශාසනික මේ ධර්ම ශක්තිය කොච්චර එනවද කියන එක තීරු ගන්න පුළුවන් මං කියන සීල දිනාට මේ දුක පැමිණේවා කියලා මං යනවා ඊගා ප්‍රශ්න. සාදු කිව්වේ නෑ මේක. එන්නමයි යෝනේ ඔලුස් ගන්න බැරි සුන්දරාට දුන්න කස බෑපසුබට උස්ස ගන්න කියලා වර්ණ කතාවක් තියෙනවා. ඒ වදින්නමයි යෝනේ. Thank you. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කමඨහන් ධර්ම දේශනාවට අනුව භාවනාව ආරම්භ කරමි. හුස්ම රැල්ල වදින ස්ථානය පිළිබඳව ඉතා විමසිල්ලෙන් සිටින අතර හුස්ම රැල්ලේ මුල මැද අග මෙනෙහි කරමින් සිටින විට සිතෙහි ඉතා සැනසීදායක ස්වභාවයක් ඇති වේ. මේ වන විට සිතෙහි වෙනත් සිතුවිලි කිසිවක් නැත. නමුත් හුස්ම රැල්ල හුස්ම රැල්ලේ පවා සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය පවතින බව අවබෝධ වේ. මේ නිසාම අනිත්‍ය පිළිබඳ සිතුවිලි පහළ වේ. මෙසේ සිටින අතර කිසියම් શબ્දයක් නිසා හිතේ තම්පත් ගතිය වෙනස් වී වෙනත් සිතුවලි සිතුවලි සිතුවිලි වලින් බාධක ඇති වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙවැනි අවස්ථාවකදී කළ යුතු වන්නේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ලිපියේ මුල් කොටසේ තිබෙන විදිහට තමන්ගේ තියෙන අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය බලාගෙන යම් විදියකට ඊටිවිල්ලකින් වේදනාවකින් ශබ්දකින් හිත පිටිකියට පස්සේ තව නැවත අරමුණට හිත ගන්න කොච්චර වෙලා යනවද කියන එකෙන් තමයි අපේ භාවනාවේ දියුණුව පේන්නේ. අපිට මොකක් හරි අමලියක් කරදරයක් චිත්ත පීඩාවක් ඇවිල්ලා නැවත භාවනා අරමුණට ගන්න කොච්චර වෙලා යනවද ඒ තරම් අපි කුප්පේ. කිපිච්ච කන්නේ. කැඩුනට කමන්නේ කැඩලා වහාම හිත ගන්න පුළුවන් නම් අකුප්පා බවටපත් වෙනවා. හැබැයි කැඩිලම තමයි හැදෙන්නේ. ඒ නිසා බලන්න එකට රෙකන්සලියන්ස් කියලා රිසලියන්ස් කියලා ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. කරදරයක් වෙච්චාම නැවත හිත ස්වභාවයෙන් සුව වෙන්න ගන්න කාලේ. ඒක ස්නායු වෛද්‍ය විද්‍යාව හැටියට මනින්න පුළුවන්. මොනාරි අරමුණ කන කෙනා හිත කලබලයක් කරලා පස්සේ නැවත අරමුණට එන වෙලාව. ආන්න ඒකෙන් කියන්න පුළුවන් මෙයා භාවනා කොච්චර පැය ගාණක් කරලා තියෙනවා නැත්නම් පැයෙන් පැයට පැයෙන් පැයට සැලීමක් ඇති වුණාට පස්සේ නැවත නොසැලෙන තැනට එන්න කොච්චර වෙලා යනවද අපි ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වේ විෂම ලෝකයේ සමහිත පාත්තන චේත හිත විෂම ලෝකයේ සමහිත පාත්තන උත්සාහ කරනවා කම්බේ ඇවිදිනවා ඉතින් ඒ නිසා ඒ වගේ කරදර එනකොට කරදර එන්න ඕනේ මේක පරීක්ෂා කරන්න මේ කරදර නැති ජීවිතයක් නැති නිවනක් ඕනේ කරදර ආවට පස්සේ කොච්චර වෙලා යනවද නැවතත් තමන්ගේ අරමුණට එන්න නැවතත් තමන්ගේ කයට හිත ගන්න නැවතත් තමන් මම භාවනා කරන කෙනෙක් බව තේරුම් අරගෙන මුලට එන්න ගන්න වෙලාව මම කමටහන් සුද්ධ කරනකොට කියන්නේ ඒ වගේ කරදරයක ඉඳලා නැවත හිත gedara බලායන අරමුණ බලායන මූල කර්මස්ථානයේ බලායන විස්තර වැඩියෙන් ලියන්න පුළුවන් නම් ඒකේ ලෝකේ තියෙන හොඳම සාහිත්‍ය රචනය බාටපත් වෙනවා මගේ හිත මේ තරම් විදියට වේදනාවකින් මේක නා සිතවිලකින් කැඩුනා. එතන ඉතල මම නැවතත් මෙච්චර වෙලා තිත්තක්‍ර ගානට පස්සේ මම ආයෙත් කයට හිත ගත්තා. නැවතත් ආනාපානෙ හිත ගත්තා කියලා ගන්න ඕන බව දන්නකමත් බුදුහාමුදුර තරම් වටිනවා. කලබලට නැත කරන්න අපට බෑ. ඊට පස්සේ ආපහු ගන්න පුළුවන් ගැතිය. ගන්නකොට විස්තරය කියන්න පුළුවන් නම් කියන්නේ සෑහෙන ඉවසිල්ලක් තියෙනවා. ඊට කලබල වෙලා නැහැ, කලබල වෙලා නැහැ. කලබල වුණා නම් කුප්පයි. කලබල වෙන එක තමයි මායාවේ එකම කෘත්‍යය. අපි මායාට කියලා දෙන්න ඕනේ. උඹ ඕන දේ කලබලයක් කරපන්. මම බලනවා ආයෙත් මම භාවනා කරන අරමුණට හිත ගන්න. බොහොම අහිංසකව කරන්නේ. බොහොම යටහත් පහත්. ආවට පස්සේ තේිනවා කල අරමුණ කලබල වෙලා නැහැ. අප වෙයිල බලන කයවත් ආනපනත් කලබල වෙලා නැහැ. ඒක සරුවචනාසේ සඳහන් කරනවා මහමෝදී. ඉහළම වතුර කැළඹිලා උලඟට යටම වතුර කැළඹිලා ওই තිමිර පිංගල ආදී මහා මත්ස්‍යයන් මෑත හරිය කවදාවත් කලබල නැහැ. එනිසා අපේ හිතේ කොටසක් තියෙනවා කවදාවත් කලබල වෙන්නේ නැති එක. ඉතින් මේ කලබල වෙච්චව ගැන කතා කරගෙන ඉන්නවා කියන්නේ කුප්ප හිතෙන් කතා කරනවා කියලා. ඒ ඔක්කොම තියදී කලබල නැති හිතක් තියෙනවා කියලා දන්නවනම් බුදු ඇදහිල්ල ඒක තමයි. බුද්ධ ඇදහිල්ල කියලා එකක් තියෙනවා. අනගාරික දර්පාල තමයි ඒ දවස්වල බුද්ධ ඇදහිල්ල කියලා පුංචි පොතක් හදලා තිබුණා. ඒක අවාසනාවට උනේ කාට් කුට්ටමේ සයිස් එකමයි පොත. ඉතින් උපාදක මත උදේ පහන්දර බුද්ධ දේල පොත ගිහිල්ලා වෙලා කියවන්න දිගාල බලනකොට කාට් කුට්ටම ගෙනල්ලා තියෙනවා. ඉතින් හාමුදුරුවෝ ඇවිල්ලාලු මොකද උපාදක මතයා? පොහේ දවසේ මේ කාඩ් කුට්ටම ගෑනිසතේ අය අපේ ලොකෝ පච්චි මට කියලා දුන්නා ඒක හාමුදුරන්ට කියපු හැටි. ආශිව හතර දෙනා පෙළියට තියලාලු හාමුදුරනේ මේ මේ තමයි හතර දිවෙන් හතර. ආශිව හතර. ඊට පස්සේ කිංස්ලා හතර දෙනා මේ තමයි මේ රජවරු හතර දෙනා මේ. දේවිනාන්දලා හතර දෙනා කිව්වට මේ තමයි බිදුන්නාන්දලා හතර දෙනා. මේ ජවකර්ලා හතර දෙනා කවදා සේනාපති හතර දෙනා. කවදා දස රාජ ධර්මයෙන් නව ලෝකෝත්තර ධර්ම සීපත් කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගත කරමින් සත්ත්ව පොඥංග වඩමින් ඕ කියලා අන්තිමට සීල් දිව්‍ය සාදුක දෙදෙව්ලෝ රාජව සාදුක අරුසයි කියනකොට දෙකේ කොලේ තිබ්බා. ඒත් බුද්ධ දෙයින්ද කාඩ්කුට්ටමේ බුද්ධ ඇදහිලි කියනවා. එනිසා බුද්ධ ඇදහිලි තියෙනවා ඕනේ කෙනෙකුට කරනවා හොල්ලලා කලබල කරන්න කියලා. ආපහු හිටපු තැන්න පොල් ගෙඩියක් දාන්න වතුරට බලන්න. කොච්චර කරකොල දැමත් ලැබු පැත්ත උඩට එනවනේ. එහෙම නැත්නම් උතුරු කට්ටකට පයින් ගහන්න. කොයි කරකොලත් උතුරටනේ යන්නේ. ඒක මේ හිතේ හැම වෙලාවෙම නිස්සද්ද තනක් තියෙනවා. හැම වෙලාවෙම නිසසල තනක් තියෙනවා. ඒ ඒතන දන්නේ නැති මිනිස්සුත් පුතඥයි. කාටවත් කලඹට බැරි නිසතලන් තියෙනවා. කාටවත් නොකිය මම එමීට ඕකට රින්කා ගන්නවා කියලා දන්නේ කන රහතන් වහන්සේ නැත්තම් ආරයන් වහන්සේ කියනවා. හරියට ඉබ්බකට වගේ. කලබලයක් වෙනකොට කුම්බෝ අංගානි සකේ කලාපේ තමාදාහම් බික්කු මනෝවිතක්කේ කියලා බුදුරජාන්සේ කියලා තියෙනවා ඉබ්බෙක් තමන්ගේ කට තුල අඬු සංගවා ගන්නාසේ තමන්ගේ හිත මනෝවිතක්ක වලට සරුංගලට හදනකොට අකුලව ගන්න හැටි ඉගෙන ගන්න. ඉතින් ඒක සෞඛ්‍ය සම්පන්න භාවයේ මානසික සෞඛ්‍ය සම්පන්න භාවය පිළිබඳව උපමානයට ගන්න ඔය රෙසිලියන්ස් කියන එක. ඒක මේ මානසික මොලේ චරිතාංග හයෙන් එකකට දක්වලා තියෙනවා. ඒ නිසා මේ වගේ වෙලා බලන්න නැවත විවසිල්ල නටන නැති නටන නැති. වෙලා කොච්චර වෙලා යනවද Tamanට Taman හිතපු අරමුණට මූල කර්මස්ථානට හිත ගන්න කොච්චර වෙලා යනවද කියලා පුළුවන් තරම් විස්තර සහිතව කියන්න. පුදුමාකාර වටිනාකමක් තියෙනවා මම ගිය පාර දීප්තිට දීලා ගියා මේ රචනයක් ලියන්න මාත්‍රක වේදා අපි උටට ගොඩක් විශ්වසයිත සඳහන් කරා කොයින දීප්ති නෑ නෑ අද රචනේ තියා ගෑණි මේ බයයි එන්නේ සාකච්ඡාවට. මේ කොහොම හරි කමන්නේ මයි වැඩි කෙරෙන්න ඕනේ. කීපාර අපි ඔගොංගාක් විශ්සර සහිතව කතා කරා මේ කවුදොත් අපිට ඒකට සාක්ෂි දුන්නා. අපි ලොහොඳ පාර්ලිමේන්තු සැචිවාරය පැවැත්තුවා. අන්නේ දීප්ති කියන්නේ ලීලා දෙන්න කියලා කියවන්න අපි යනවා ඊගා ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ අමතන භාවනා සම්බන්ධ ප්‍රශ්න අවසන්යි. දැන් මේ ඊළඟ ලිපිය තියෙන ප්‍රකාශනයක් පින්නන මොඩල් තෙරුවන් සරණයි ගෞරවයෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අනන්ත සසර පටන් මේ දක්වා උතුම් සද්ධර්මයේ පිහිට නොලබා අපාදික් විද මාමුලා වූ මාහට මේ භවයේ උතුම් සද්ධර්මයේ පිහිට ලබා ගන්නට පින් කර ඇත. මේ පිහිටක් අනන්ත සසර පටන් මේ දක්වා පැමිණි මට ඔබ වහන්සේගෙන්ම ධර්මය ආසා නිවන් දොර විවර කර ගැනීමට ප්‍රාර්ථනා කර ඇතයි සිතමි. මේ භවයේදී විසින් සද්ධර්මයේ සොයා වසර දෙකක් පමණ ඔබ නොබ ගිය මට මගේ කුසල් මතු අවස්ථාවේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ඒ සී සද්ධර්මය ඔබ වහන්සේගේ ධර්ම දේශනා මගින් ශ්‍රවණය කිරීමට හැකි විය. මෙලොව මාගේ දෙමව්පියන්ටවත් මේ අපා දුකින් මා මුදවා ගැනීමට නොහැකිව ඔබ වහන්සේගේ නිවැරදි ධර්ම දේශනා හේතුඵල ධර්මයට අනුව ක්‍රියා කර ඇත. මේ වන විට නිවන් දොර විවරේ වී ඇති බව හැඟේ. වේවා. ඔබ වහන්සේ වෙනුවෙන් මට කළ හැකි පින් අනුමෝදනා බොහෝ අයද ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර අපා දුකින් මිදීමට මඟ ඇති ඇති මට කෙසේවත් මා කරන පින් අනුමෝදනා වලින් ණය ගෙවිය නොහැක. සතර පුරා මාතල පින් කුසල් සියල්ල ගවර ගෞරවණීය ඔබ වහන්සේට අනුමෝදන් කරමි. ලොවක් දුකින් මුදවා ගැනීමට මෙලොවට දායාද කළ ඔබ වහන්සේගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන අනුමෝදන් කරන අතර ඔවුන්ට සතර දුකින් මිදීමට මේ පින් හේතු වාසනා වේවා. අතුපි අතුපි පූජ්‍ය ගෞරවණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පදනා පියවරක් පාසා නිවන් අවබෝධය සඳහා සඳහා කායික මානසික නිරෝගී සුවය වේවා. දීර්ඝායු වේවා. මේ භවයේදීම නිවන් අවබෝධ වේවා. මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නෑ යවිදෙන් නම් එක පාරේ ඉන්නේ දැන්. නිසා තවත් මේ ගමනට තවත් මේ සහකාරයක් හම්බෙලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තව එක්කෙනෙක් හොයාගන්න මේ සංසාර ගමනේදී තා දන්නේ එක්කෙනෙකුට කැමති එක්කෙනෙකුට කියන්නේ මේ දුක් විඳින්න ඕන නම් තොංගණ විඳින්න පුළුවන්. ඒකට තකතිරුකම කියලා කියනවා. ඒකට පෘථජනකම කියලා කියනවා. ඒකට ආඩම්බර කට්ටිය එහෙම වෙනම කමිටු සමාදම් පිටවගෙන ඒවට අයිතිවාසිකම් කරනවා. මේ පැත්තට යනකොට කියනවා අතේ පොල්සල් ටිකක් ගාගෙන. පොත් කපලා ගාගන්න නැතුයි. ඒ අරකට කියනවා අනන සුඛේ කියලා. මේකට කියනවා අනන සුඛය කියලා. කියන්නේ ණය නෑ මේ සුඛේ ණය නෑ. අර කනන සුඛය කියලා කියන්නේ වැඩිම අනන එක තමයි අල්ලපු දේවත් දා ගන්නවා, දරුවන්ගේ දේවත් දා ගන්නවා, අම්මගේ තාත්තගේ දා ගන්නවා, මානසික දේවත් දා ගන්නවා, කායික දේවත් දාන උන්ටට සුප් එක හදාගෙන ගාගෙන කක්ක කරගෙන හරිම ලක්ෂණයි ඒක බලන්න. පක්ෂියා. අල්ල අතාරින් හරි තේරුම් ගන්නට වෙනවා අනේ බුදුහාමුදුරුවෝ. නිකම්ම නිකම් මැටි බුද්දෙක් නෙවෙයි. මේ වැඩ කරන සජීවී ශක්තියක් තියෙන කියලා. ඒ වගේ ඉන්නවනම් පේන තෙක් මානිකාරී ලොකු සතුටක් ඇති. ඕකට මෛත්‍රී බුදුහාමුදුරන්වදා ආත්ම ගන්න පස්සේ කරන එකත් නරක නෑ. ඉතින් එතකොට gediya පිටින් හම්බ වෙනවා තියෙන හෝල්සේල් බිස්නස් දැන් අපි කරන්නේ පොඩි රිටේල් බිස්නස් එකක්. පොඩි මට්ටමින් අරගෙන යන එක තමයි අපි කරන්නේ. ඒ නිසා මට එක කුඩු මුලක් විකුණ ගන්න පුළුවන් වුණොත් එක සභාවක ඒ ගහපු එක ඊට පස්සේ දෙනවා බිස්නස් එක. මම කරන්නේ පොඩි එක මුලක් ගෙනල්ලා කාට හරි කවලා යනවා. කාව්‍ය එකයි තික කක කක යනවා. මොඳ අපිට දැන් දානවන් දන් තියෙන සමය එතන අපි වෙලාව ධර්ම සාකච්ඡා සඳහා වෙලාව સમાප්තයි. අපි එතකොට 12 මාර 1 මාර එමනේ තියෙන සක්මන් භාවනාව. ඔය 12 මාර 1 මාර සාමූහික සක්මන් භාවනාව එතකොට ඊට කලින් ඒ ලක්ම යන CD එක ගන්න. ඔව්. ඒ කියන්නේ සක්මන් භාවනා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කාට හරි මූලික උපදෙස් අවශ්‍ය නම් 12 12 මාර වේලාව ඇතුළත කවුද අපේ මේ උදේ මාත්‍ය හැමෙට මම මේ ශාලාවේ සූදානම් කරනවා. ඒ උපදේශ ටික ලැබලා පැයක් සක්මන් කරන්න. සක්මන් කරලා අපි 12යි එකයි තිය දෙකයි තිය පරියක් එකට එකතු වෙනවා. ඊට පස්සේ ධර්ම දේශනාවකට පස්සේ මේ දවසේ වැඩ පිළිවෙලින් මාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක් කිරීමත් එක්කම අපේ උදේ වරුවේ සතිವಾರයේ સમાප්තිය සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.